නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තු බොජ්ජංගේසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තු බොජ්ජංගේසු ඉද භික්ඛවේ භික්ඛෝ සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ සති සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජං හෝති පජානාති යතාච අනුම්පන්නස්ස සති සම්බොජ්ජං ඝස්ස උප්පාදෝ හෝති කංච පජානාති යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජං ඝස්ස භාවනා පරිපූර්ණී හෝති කංච පජානාති ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වචිනා සතිපට්ඨාන සූත්‍රයේ ඉගෙන තියාගෙන දිගින්කට පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අදි මේ අද ආරම්භය ලබන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මානුපස්සනාවට අයිති බොජ්ජංග පරවේදයි. ඒ වෙනකොට අපි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන කොටස් අපි අපගේ ශක්ති ප්‍රමාණයට විවරණය කරගත්තා ධම්මානුපස්සනාවෙත් මේ නීවරණ පබ්බය අන්ත උපාදානස්කන්ධ නැත්නම් උපාදාන පබ්බය ඇත්ත වශයෙන්ම ඊගාවට තියෙන්නේ සලායතන පබ්බය නමුත් මේ අපිට තියෙන කාලයේ සීමාකාරී බව නිසා ඒ ඉදිරිපත් වෙච්ච ඉල්ලීම් ආරාධනා නිසාත් අපි අද මේ සලායතන පැත්ත ආයතන පැත්ත නැත්නම් ආයතන පබ්බය නොගෙන මේ බොද්ධංග පරිවයට ප්‍රවිෂ්ඨයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට එක විදිහකට හේතු කරුණු දක්වන්නත් පුළුවන්. එහෙම නමුත් කල යුත්තේ නම් සලායතන කරන එක තමයි. ඒ කියන්නේ මේ ආනාපාන සති සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ කියනවා තවත් සතිපට්ඨාන සූත්‍රයට පමණක්ම දෙවෙනි වෙන විජ්ජුවම ආනාපාන ඉදිරිපත් කරගෙන ආනාපානයේ මාර්ගයේ සම්පූර්ණ නිර්වාණ අවබෝධය ලැබෙන හැටි විස්තර කරන ආනාපානයේ පියවර 16ක් විස්තර කරන අවස්ථාවක්. අන්න ඒක හුදු සුද්ධ විපස්සනාවෙන් පමණක් හුදු ආනාපානයෙන් පමණක් සම්පූර්ණ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් බවට සර්වචන් වහන්සේ විශේෂ අවධාරණයක් ඒ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරනවා. ඒ ආනාපාන සති සූත්‍රයේ මේ ත්‍රිපිටකයේ සමහර තැන්වල දැක්නිකා විශේෂ ප්‍රකාශන ඒ වගේම සුවිශේෂ කියමන් කීයක්ම තියෙනවා. අනේකේ සඳහන් කරනවා මේ ආනාපාන භාවනාවේ තියෙන වටිනාකම හුවා දැක්වීම සඳහාම ආනාපාන සති වික්‍රේ භාවිතෝ බලසු බහුලීකතෝ මහප්පලා හෝනි මහානිසංසා කිය. මහණෙනි ආනාපාන සති භාවනාව භාවිතා කළොත් බහුලීකත කළොත් ඒක මහත්ඵල මහානිසංස වෙනවා. ආනාපාන සති වික්‍රේ භාවිතා බහුලීකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණං ගච්ඡanti කියනවා. යම් කිසි කෙනෙක් මේ ආනාපාන සති භාවනා කරනවා නම් එපමණකින්ම සත සතිපට්ඨානේ සම්පූර්ණ වෙනවා කියන්නේ. චත්තාරෝ මෙච්චේ සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොද්ධංගේසු භාවනා පාරිපූර්ණී කච්ඡන්ති. යම් විදිහකට මහණිය යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය වඩනවා නම් මේ සතර සතිපට්ඨානය වැඩිම තුලින් ඔහුගේ බොද්ධංග ධර්ම හත පරිපූර්ණත්වයට පනව. භාවනාවෙන් පිරිච්චත්වයටපත් වෙනවා කියන්නේ. ඒ වගේම සඳහන් කරනවා සත්‍ය සුබොච්චංග ධම්මේසු භාවිතා බෞලී කතා විද්‍යා විමුක්තිය පරිපූර්ණයෙන් ගච්ඡති කියලා. සත්‍ය බොච්චංග ධර්ම සම්පූර්ණ කරා නම් ඔහුගේ විද්‍යා විමුක්තිය එනෝජි කියන මාර්ගඵල ඥාන සාක්ෂාත් කරන්නේ සම්පූර්ණ වෙනවා කියලා. ඒ නිසා මේ සාධක වශයෙන් අපි ඉදිරිපත් කරගන්න මේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරනවා ආනාපානයේ ඇති සතර සතිපට්ඨානෙම වඩා සතර සතිපට්ඨානෙම ඇති සත්බොධ්‍යංග ධර්ම වඩා සත්බොධ්‍යංග ධර්මයන්ම ඇති මේ අපි බලාපොරොත්තු වෙනා වූ විද්‍යා විමුක්තිය ලබා මාර්ගඵල ඥාන ලබා ඒ නිසා සතර සතිපට්ඨානිය වඩන කෙනා නැත්නම් ඊටත් මෙහා කියනවනම් ආනාපාන සති වඩන කෙනා ඉබේම ඒ අරමුණ බැහැර නොකරම මේ සත්‍ය බොජ්ජංග ධර්ම වලට හැරෙනවා හරවනවා ඒකයි මේකෙන් ගන්න තියෙන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනා කරනකගෙන යනකොට කොතනදීද විපස්සනාවට හරවන්නේ කොතනදීද මේක සතිපට්ඨාන භාවනාවක් වෙන්නේ කොතනදීද මේක බොජ්ජංග ධර්මයක් වෙන්නේ බෝධියට අංගයක් වෙන්නේ ධර්මයක් වෙන්නේ කියලා අහුවොත් ඒකේ කියන්න තියෙන්නේ ඒක විශේෂ හැරවීමක් ඕනේ කරන්නේ ආනාපානෙ දිගට කරගෙන යනකොට ඉබේම හැරෙනවා. වෙන විදිහකට තව කියන්න පුළුවන් ආනාපානෙ පටන් ගන්නකොටම ඒක විපස්සනාවක් වෙන්න පුළුවන්. එහෙම නොවුනත් අපි සමතේ කරගෙන යනවා නම් සමත සමාධියක් අපි සම්පූර්ණ වෙනකොට ඒ ආනාපානෙ ඒ ඒ පුද්ගලයාගේ හැටි හැටියට ඒ සමතේට හැරවීම ඉබේම සිද්ධ වෙනවා. ඒක නමුත් සමහර ගුරුකුල කියනවා ඒකගේ පෙන්ලා දීලා කියනවා යම් පමනකට ගියාට පස්සේ සමතේට සමත ආනාපාන දිගේ සමතේ දිගේ යම් පමනකට ගියාට පස්සේ විපස්සනාට හරවන්න පුළුවන් කියලා. ඒවා සම්බන්ධයෙන් එක එක එක එක ගුරුකුලවල එක එක මට්ටම් පෙන්වනවා. නමුත් යෝගාවචරයන් බොහෝ විට හම්බෙන යෝගාවචරයන් සාමූහික වශයෙන් හෝ පුද්ගලික වශයෙන් තාමත් සැකේ පසු වෙනවා නැත්තම් පිරිසුදු භාවයක නැති තත්යක් කියනවා කොතනදී විපස්සනාට හරවන්න ඕන කොහොමද මේකෙන් අපි ධාතු මනසිකාර්ය මතු කරගන්නේ කොහොමද අපි මේකෙන් විපස්සනා මතු කරගන්නේ කොහොමද අපි මේකෙන් සත්‍ය බොජ්ජංග ධර්ම වැඩෙන්නේ අනිකුත් සත්‍ය ස්පෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ කියලා මේ ආනාපාන සති සූත්‍රයේ මේක බොහෝම ණයට පෙන්වනවා එහෙම විශේෂ හැරවීමක් යදවීමක් නැති වුණත් ආතාපි සම්පජානෝ සතිමා කියන ගුණ තුන තියෙනවා නම් ඊටාම භාවනාව සඳහා එළඹුණු වැර වීර්ය පවතිනවා නම් කෙලස් තවන වැර වීර්ය පවතිනවා නම් සති සම්පජාඤ්ඤ පවතිනවා නම් ආනාපාන දිගේම යනකොට ඉබේ මේ කාරණා සිද්ධ වෙනවායි කියනවා. මේ මජ්ක්‍ධිම නිකායේ දැක්වෙනා වූ මේ ආනාපාන සති සූත්‍රය ඒ වගේම අපි ඉදිරියෙන් තියාගෙන මේ සාකච්ඡා කරන සතිපට්ඨාන සූත්‍රය සංසන්දනය කරපු ඒ සංසන්දකයන් ගලපා බලන නැත්නම් මේක චීන පොතේ ලියවිලා තියෙන සතිපට්ඨාන සූත්‍රය සංස්කෘත භාෂාවෙන් ලියවිලා තියෙන සතිපට්ඨාන සූත්‍රවල ඒ ධම්මානුපස්සන කොටසේදී විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙන්නේ නීවරණ පබ්බයක් මේ අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන බොජ්ජංග පම්බයක් පමණක් බව විශේෂයෙන් මතක් කරනවා. අපේ සතිපට්ඨාන පොතේ නීවරණ ධර්මයන් පස්සේ පංච නී පංච උපාදානස්කන්ධ තියෙන. ඊගාට සත්‍ය සලායතන තියෙන. ඊගාට සත්‍ය බොජ්ජංග තියෙනවා. ඊගාට චතුරාර්ය සත්‍ය කියලා පාරෝ කීපයක්ම තියෙනවා. නමුත් ඒ චීන පොතේ නැත්නම් චීන භාෂාවෙන් ඉතුරු වෙලා තියෙන ඒ කොටස් පොත් වගේම සංස්කෘත භාෂාවෙන් ඉතුරුලා තියෙන කොටස් වල අනිත් ඒ වගේ වෙනස්කම් නැහැ. නමුත් මේ ධම්මානුපස්සනාවේ ඍජුවම නීවරණ පර්බයන් පබ්බේ සහ මේ සත්‍තබොජ්ජංග පබ්බ දෙක පමණයි තියෙන කියන එක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක අපිට හිතා ගන්න පුළුවන් මේ බොජ්ජංග කොටස් වල තියෙන වැදගත්කම. ඒකටම සාක්ෂි ඒ චීන පොතේ චීන අකුරු වලින් ලියවිච්ච ඉතුරුලා තියෙන පොත්වලයි සංස්කෘත පොත්වලත් එක්ක තියෙන සාක්ෂියට හරියන සම්බන්ධතාවයක් පෙන්ලා දීලා තියෙනවා සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොද්ධංග සංයුත්තේ බොද්ධංග මේ වර්ගයේ සඳහන් වෙන සූත්‍රයක් තියෙනවා අමුතු විදිහේ මේ විපස්සනා යෝගාවචරය විසින් දැනගෙන හිටියොත් සතුටු හිතෙන යෝගාවචරය විසින් දැනගත යුතු පැත්තක්. ඒ මොකද දැන් අපි ආනාපාන සති භාවනාව මුල් කරගෙන යන ප්‍රායෝගික ගමන සිහි කරගත්තොත් යම් කිසි කෙනෙක් මුලින් මුලින් ඒ වේදනා තුලින් සද්ද තුලින් මේ හිතිවිලි ආදී බාහිර ධර්ම පවතිද්දී ආතාපි වීර්ය යොදලා විකතෝම කෙලස් තවන වැරැතුව භාවනා කරගෙන ගියොත් ඒ යෝගාවචරයාට ඉති වේවා පුරුෂ වේවා අර ආනාපානීය අර බාධක මැදින් දිගට ගෙන යෑමේ ශක්තිය ලැබෙනවා. ඒ ලැබෙන වෙලාවේදී විශාල වීර්යයෙන් තමයි සද්දෝලින් බේරාගෙන, හිතවිලෝලින් බේරාගෙන, වේදනාවලින් බේරාගෙන ආනාපානේ ආරක්ෂා කරලන්නේ. ආන්නේ මාරසා කරන පුරුදු පුහුණුනාට පස්සේ මේ ආනාපානෙ තුනී වේගන යනවා. දීඝ තත්වය දීර්ඝ ආනාපානය රස්ස කෙටි ආනාපානෙ බවටපත් වෙනවා. ඒ ගාවට ඒකේ මුලමදාක දකිමින් ආනාපානෙ එන්නේ එන්නේ එන්නේ එන්නේ සියුම් තත්ත්වයට ඕලාරික ආනාපානෙ සියුම් තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ඒක සුඛුම තත්ත්වේ සුඛුමතර සියුම්තර තත්ත්වයටපත් වෙනකොට බොහෝ විට යෝගාවචරයෝ මේ ආනාපානෙ නැති වුණාදෝ එහෙම නැත්නම් තමන් භාවනා කර හිටපු අරමුණ ගිලිහුණාදෝ ආදී වශයෙන් විවිධ සැක ඉදිරිපත් කර ගන්නවා. මුද්දරෝගලිට හොඳටම සීකල දෙන්න වෙනවා. ඒක ආනාපාන සති භාවනා ස්වභාවී එහෙම නැත්නම් මේ ආනාපාන ගිලිහිලාවත් සතිය නැති වෙලාවත් සමාධිය නැති වෙලාවත් නෙවෙයි මේ ආනාපානෙ මෙතන තියෙනවා කියලා හැඟීමෙන් දිගට භාවනා කරන්නයි කියලා. ආනේ භාවනා කරගෙන යනකොට යම් ආකාරයකට ඒ යෝගාවචරයා සමතයට දැනගන් කියන සමතේ දිහාට උපනිෂ්ඨේ සම්පත්‍ය යෝගාවචරයක් නම් අර ආනාපාන නිමිත්ත නැති වුණත් විශ්වාසයෙන් යුක්තව සද්ධාමයෙන් යුක්තව ඒ ආනාපානේ නැති වුණත් හිත වට ගන්න නැතුව සැක උපදවා ගන්න නැතුව නීවරණ අලුතෙන් අඳුරලා දෙන්නේ නැතුව දිගට භාවනා කරගෙන යනවා නම් ඒ නීවරණ නැති අරමුණක් නැහැ හිතක් තැම්පත් කයත් තැම්පත් සති සමාධි දෙකක් තියෙනවා නීවරණත් නැති තත්ත්වය යනවා නම් සම්මත පැත්තට යන කෙනාට නම් ඒ නීවරණ නැති භාවය පිළිබඳව තුනී සතුටක් ප්‍රීතියක් ප්‍රමෝදයක් සුඛයක් පස්සද්ධියක් එනකොට ඒ අනුව ධානාංග පහළ වෙනවා. ඒකක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහළ වීමත් එක්කම ආනාපාන සති නිමිත්ත වෙනුවට ප්‍රතිභාග නිමිත්ත නම් වූ හොඳ ප්‍රභාස්වර ආලෝකයක් දියුණු තුනලා ඉන්න පටන් ගන්නවා. විවිධාකාරයේක දියුණු තුන වෙනවා. පැතිරිච්ච ඒකාකාරව තිබුණු මේ සුදු එළිය හෝ නැත්නම් මේ වර්ණය ක්‍රමයෙන් ක්‍රමයෙන් පිටු වෙලා මණ්ඩලාකාර වෙලා Taman ඉදිරියට ඇවිල්ලා අන්තිමට මේ අර්පණා සමාධියකට සමවදිනකොට ඒ ආලෝකෙට හිත දැස ගැනීමෙන් නීවරණක් නැති ධානාංගත් ඇති පළවෙනි ධානයේ හිත වැටෙනවා කිය අපි අර්පණා සමාධිය කියලා ඒක සමත භාවනාවේ විශේෂ සංසිද්ධියක් වශයෙන් සකහන් කරනවා යෝගාවචරයට මතක් කරලා දෙනවා ඒක හොඳට වශී කරගෙන තමන්ගේ අතට නතු කරගෙන තමයි ඉදිරියට යන්නේ එන්න මේ වගේම සංසිද්ධියක් තමයි මේ විපස්සනාවේ හිත වෙන්නේ මොකද්ද අර විදිහට ආනාපානය සමහර විටක තුනී වෙනවා තව සමහර විටක අර ඉස්සර එක වගේ ආනාපානෙ නොදෙනී යනවා නෙවෙයි නමුත් ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස නැති නමුත් බොහොම සජීවී බොහොම සක්‍රීය විදියට ගිහිල්ලා ආනාපානයට හිත නැත්නම් ආනාපානයයි හිතයි අතර තිබුණු ඉඩ අඩු වෙලා සමීප වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා අර ආනාපාන යත හිත බැසගත් ආසේ ශාන්ත සීතල වීම කරත් වඩා බොහොම සක්‍රීය සම්බන්ධතාවකින් ගියොත් එතනදිත් නීවරණ කැපෙනවා එතනදී කාම සාම ඡන්ද දීදී නැහැ. ව්‍යාපාදේ සිටින්නේ නැහැ. නිදිමතක් නම් කොහොමඩක්වත් වෙන්නේ නැහැ වෙලාවේ බොහෝමත්ම සජීවි. එතකොට යෝගාවචරයට මේ සැකයක් එන්නේ නැහැ. මට මේ සතිය නැතුවද කියලා මොකද ඒ තරම්ම සජීවීව ආනාපානයේ වෙනුවට බොහෝම සක්‍රීය චලන පේන්න පටන් ගන්නවා. ඒ වගේම බොහෝමත්ම සමීප උච්චන්නව පේන්න පටන් අර ගන්නවා. එතකොට යෝගාවචරයට මේ කුකුසක් සැකයක් හිත විසිරී යන ගතියක් නැහැ. කොච්චර වේගෙන් වැඩේ ගියත් කවදාකවත් නැති විදිහට මට මේ ආනාපානයෙන් කාන්දම් ශක්තියක් වගේ ඇතිලා ආවා කියලා ඔය සමීප වෙනකොට සමත යෝගාවචරයාට ධානාංග පහ පහළ වෙන්නාසේ විපස්සනා යෝගාවචරයට පහළ වෙන්නේ බොජ්ජංග ධර්ම අහක තමයි. ඒ නිසා මේ බොජ්ජංග ධර්ම අවබෝධ කරගෙන තිබීම හරියට සමත යෝගාවචරයා සමත ධානයේ නැත්තා වූ ධානාංග දැනගන්නවා වගේ. ඒවට අපි නම් වශයෙන් කියනවා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා. ඒ භාවනා ලෝකේ කතා කරන වචන. ඒ වගේම තමයි විපස්සනාට හැරුණා නම් සති ධම්ම විචේ පීති පස්ස පීති සුඛ පස්ස පීති පස්සද්දී ආදි වශයෙන් ධානාංග මේ බොජ්ජංග මතු කරනවා. ආනේ බොජ්ජංග අර ආරම්භයේදී ඇති කරගන්න සතිපට්ඨානයේ ඇති කරන සතිසෝ සතියට වඩා මෙතෙන්දි බොහෝ පැතිවලින් ඒ සතිය තහවුරු වෙලා තියෙනවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කොටස් වර්ගයක් අපි මේ ශාසනය හඳුන්වා දීලා තියෙනවා. ওই සරුවචන් වහන්සේගේ අවසාන ජීවිත අවසාන කාලයේ විස්තර හොගාවක් සඳහන් වෙලා තියෙන මේ පරිනිර්වාණ සූත්‍රයේ හැම තැනකදීම බොහෝමත්ම සාරය වශයෙන් මේ ධර්මයේ හරපද්ධති වශයෙන් පෙන්වන්නේ සති කෝටිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨාන, සතර ධම්මයක් ප්‍රධාන වීර්ය මේ ඉද්ධිපාද, සතර ඉද්ධිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඔය 37ක් කට්ටල වෙනවා. ඒ 37 සත්‍ය පමණ සති කියන චෛසික පමණක් අට පොලක පෙන්වනවා. සතර සතිපට්ඨාන කියනකොට හතර පොලක පෙන්වනවා. ඒකට ඉන්ද්‍රිය වශයෙන් එක සති ඉන්ද්‍රිය පෙන්නවා. ඊගා සති බලය පෙන්නවා. ඊගාට සති සම්බොජ්ජංගය පෙන්නවා. අන්තිමට සති මාර්ගාංගය පෙන්නවා. ආන්නේ ක්‍රමක්‍රමයෙන් යනකොට මේ සතිය විශාල මේ තහවුරු වීම. ඒ වගේම සතියේ ලොකු මේරිච්ඡ තත්ත්ව එන්න පටන් ගන්නවා. ඒකම ඉතින් එකම සතිය කියලා තමයි අපි මේකට කියන්නේ. නමුත් මේ පනාමලක් එළියට ඇවිල්ලා ඒක ලිංගිත්තක් ලොකු වෙලා පොලොස් කෙඩියක් වෙලා පොලොස් කෙඩිය පොස් කෙඩියක් වෙලා පොස් කෙඩිය එළඹිලා ඉදිලා වරකා ගෙඩියක් හෝ වැල ගෙඩියක් හවටපත් වෙලා වගේ යන විදිහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් එකම දේ විශාල தත්වයට වෙලා මෝරලා යන தත්වයක් කියනවා. ඒ නිසා මේ සතිය සම්බොධ්‍යංග தත්වයට යනකොට සෑහෙන මෝරලා. අර සතිපට්ඨානයේදී අපි දකින්න සතියට වඩා බොහෝ බාධක මැද තියෙන බව නැති බව හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බොද්ධංග වශයෙන් අපි අර මුලින්ම ඉදිරිපත් කරගත්ත pāli වාග්මාලාවේ සඳහන් වෙන්නේ සන්තං වාජ්ජත්තං සති සම්බොද්ධංගං අච්චිමේ සංජත් අධ්‍යත්තං සති සම්බොද්ධංගෝති බජානා. යම් වෙලාවක යෝගාවචරය දන්නවනම් දැන් මගේ සති සම්බොද්ධංගය බෝධි අංගයක් වශයෙන් සතිය දැන් මගේ හිතේ තියෙනවා කියලා ඒ වෙලාවට යෝගාචර හොඳට ඕම දන්නවා දැන් මෙන්න මේක තමයි සතිය මේ තමයි සතියේ ලක්ෂණය මේ තමයි සතියේ කෘත්‍ය වැඩි දැන් මේකෙන් තමයි සතිය වැටෙන්නේ මෙන්න මේ කාරණා නිසායි සතිය නැවත නැවත දියුණු පවුණු වෙන්නේ කියලා සතිය Taman තුල තියෙන බව දන්නවා මේ සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරනකොට ප්‍රධානම ප්‍රශ්නේ තමයි මොකද්ද සතිය කොහොමද සතිය දැනගන්නේ මොකද්ද සතියෙන් කෙරෙන්නේ කොහොමද අපි දන්නේ අපි සතියද නැත්තේ ඉන්නේ කියලා ඉතින් ඒකට ගුරුවරු විවිධ ආකාර ක්‍රමයකට මේ සතියට අර්ථකථන දෙනවා. සතිය කියන්නේ මම දැන් මෙතන. නැත්නම් මූල කර්මස්ථානයේ හිත තියෙනකොට සතිය තියෙනවා. ඒ සතිය කියනකොට බොහෝමත්ම හිත සක්කච්ඡකාරී. සතිය කියනකොට හිත බොහෝමත්ම හරියට වෙලාවට වැඩ කරනවා. සතිය කියනකොට හිත ඒ ගත්ත අරමුණ දිගට පවත්වනවා. ඊට පස්සේ මේකේ විවිධ ලක්ෂණ ඔය යෝගාවචරය ළඟ තියාගන්න දැනගන්න මෙන්න මේ ලකුණු තියෙනවා නම් දැන් සතිය තියෙනවා කියලා. නමුත් මේ බොද්ධංග පැත්තට සතිය වැඩනකොට ඒ යෝගාවචරයට හොඳටම තේරෙනවා මෙන්න මේ தত্ত্বය යටතේදී මම දැන් සතිය තියෙනවා. අච්චිමේ අධ්‍යාත්ම සති සම්බොජ්ජංග තමගේ ආධ්‍යාත්මයේ දැන් සති සම්බන්ධංගේ තියෙනවා නම් අච්චිමේ අධ්‍යාත්ම සති සම්බොජ්ජංගෝති මාගේ ආත්මේ සති සම්බන්ධයේ දැන් පවතින්නේ එහෙතම දැනගන්න. ඉතින් මේක බොහොමත්ම අර කියාවු කාරණා ඔක්කොම මත ඒ කියන්නේ මම දැන් මෙතන කියන පද නෙමෙයි කියනවා. ගත්ත මූල කර්මස්ථානයේ හොඳට හිත පවතින ගතියක් තියෙනවා. ඒ වගේම යෝගාවචර ලොකු භාවනා ආරස්සාවකුත් වැටහෙනවා. දැන් මගේ හිත කැඩිලා නැහැ. ඒ වගේම සද්ද වේදනා හිතවිලි මැද උනත් මූල කර්මස්ථාන රැගෙන යාමේ ශක්තිය තියෙනවා. මේ මොකකින් හරියි එක එක යෝගාවතර එක එක ක්‍රමයකට මේක උකහාගන්නේ ඒ උකහාගත්ත මොනම ක්‍රමයකට හරි මේ යෝගාවචරයට එනවා ශක්තියක් <clears throat> මේ සම්බොද්ධංග මට්ටමට යනකොට දැන් මේ පසුගිය හුස්ම රැලි 10 15 දිගටම මට හොඳට ඒ හුස්මේ ඉන්න බව දැනගන්න ලකුණු තිබුණා එතනම මේ හුස්ම දැක දැක දැන දැන තමයි ගත්තේ මෙන්න දැන් මේ වෙලාවේ ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා මට හොඳට ඒක වැටහෙනවා ඒ වගේම තව ඉස්සරහට විනාඩි 10ක් 15ක් යනකොට මගේ හිත මොන දෙයක් ආවත් කැඩෙන එකක් නැහැ. මට දැන් හොඳට මේක සමබරයි කියලා වගේ ඒ අතීතයේ වශයෙන් හොඳ විශ්වාසයක් හිතේ පහළ වෙනවා වර්තමානයේ ඇතිවෙනා වූ ඇතිවීම හෝ පිටවීම හොඳට දකිනවා ඉස්සරහටත් මට මේක වෙන එකක් නැහැ කියලා ලොකු මනසේ ඉඩපාඩුවක් එනවා. හදබදයක් නෙමෙයි ඉඩපාඩුවක් එනවා. උපමාවකට සරුවචනාංශයෙන් පෙන්වන්නේ අපි කලොත් මතක් කරගත් එකක් දැන් මේ ඉදිරිපත් කරගන්නේ නැකේතක ගොවි කොයි තැන් කරලා තියෙනවා වී හෝ කිරිඟු හෝ බඩේරිඟු හෝ මොනවා හරි. ඉතින් ඒකට වතුර බැඳලා ඒකට හොඳට කෝර ගැව්වට පස්සේ හරි නිල්ලක්. හොඳ ලස්සනට ඒ කෙතේ නිල්ල තියෙනවා. ඉතින් යම් කිසි කොපල්ලෙක් හරක් රැණක් දෙට අරගෙන ගියොත් ඒ නියරේ කකා කුඹුර නොකා දිනිනවයි කියන කරන්නම. මොකද හරකට ඉඳ දුන්නොත් යන්නේ අර නියරේ තියෙන්නේ ගොරෝසුට වෙච්ච මේ කොරස් තනකොළ. භෝගයේ තියෙන බොහොම ලස්සන දැච්චි බොහොම සුපාරි බොහොම ලාමක හපල කන්න පුළුවන් රස හිතෙන ආහාරයක්. ඒ නිසා හරක නිතරම ඒ නියරේ කකා ඉන්නේ නැහැ. කුඹරට බහිනවා. ඉතින් ඒ වෙලාව වුණොත් එහෙම අයිතිකාරයෙන් ගොඩක් ඉතින් කරදර වෙනවා. ඒ වගේම තමයි වනාතර දහර එල්ලෙව එලෙව්වත් වනාත කියලා කියන්නේ කුඹරෙන් දෙපැත්තේ තියෙන එලි කරලා තියෙන කොටස. ඒකට ඒව තරකන් ඉතරෝම බලන්නේ මේ ගොරෝසු දේවල් කකයින්වට වැඩිය අර කුඹරට බැසගත්තොත් ඒක යායට කන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වෙලාවට කොපල්ල නිතරෝම හරක් කරන දිහා උතුම උනන්දුවකින් බලන ඉන්නවා. මොකද කුඹරට බයි. ඒ නිසා නිතරෝම කුඹර පැත්ත වළක්කලා වනාත දිහාට කැලේ දිහාට එළවන ඉතින් හරක ගියාට මොකද නිතරම බලන්නේ අර කුඹරේ කකා යන්න. කුඹර කෑවොත් හරක් බන්න මනසට කුටි කන්න වෙනවා. ඉතින් ඒ මනුස්සය නිසා හරක් පිටට එළවනවා. ඉතින් මෙවැනි උපමාවකින් පෙන්වන සර්වචනංශي මතක් කරන දවසක යෙහිමියා නැත්නම් මේ කෝරයිකාර ගෝවිදාල අර භෝගේ නෙලාගත්තට පස්සේ අස්සන නෙලාගත්තට පස්සේ ඉතින් අර නියරවල් දිගේ කකා ඒ වගේම අර වනාතේ කකා හරකුන්ට නිසින්ින්දේ කකා ඉන්න පුළුවන්. එතකොට ගොපල්ලට ලොකු විවේකයක් තියෙනවා. එයාට කරන්න තියෙන්නේ හේවන ගහකට වෙලා ගහක් යට වෙලා බටන ලවක් ගහගෙන ඉන්නවා. අරක් ටික කොහේ කෑවත් ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ තමයි ඉස්සි ඉස්සල්ලාම සතිය පිටවන්න හදනකොට හරක් රැන කුඹුරේ නොකා වනාතියේ කන්ද යොමු කරනවා වාගේ අර හරක් නිතරම ලස්සන නිල සැරසින භෝගේ කන්න හදනවා වාගේ අපේ හිත නිතරම හිතින් අපේ හිත නිතරම පිටින් එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන රස ආරමුණු දිගේ යනවා. මූල කර්මස්ථාන බොහොම කම්මැලි කරනවා. ඒක යෝගාවචර සිද්ධ වෙනවා ගොපල්ලෙක් වාගේ දිගින් දිගටම මූල කර්මස්ථානේ පවත් ගන්න. පවත්තලා පවත්තලා මේක මේ සතර සතිපට්ඨානයේ තුන හිත සතර ඉන්ද්‍රිය ධර්මයක් වගේ සති ඉන්ද්‍රිය බවට සති බලය සති ඉන්ද්‍රිය බවට පත් වෙනකොට අර තරම්ම නෙවෙයි දැන් ගොයම නෙලා ගත්තට පස්සේ ඒ නිසිනින්දි හරක් කරනවා වගේ තේනවා සම්පොඥංග මට්ටමට යනකොට හොඳටම මුළු යායම කෙත් අස්සනු නෙලලා හරකුණු නිසින්ද කන්න පුළුවන් එතකොට ගොපල්ලක් හම්බෙන විවේකයක් වගේ යෝගාවචරයට ඉඳගෙන ඉන්න පරියන්කේදී මුල් කාලෙ විතරක් නෙවෙයි පරියන්කේ අවසානය වෙනකොටත් තේරෙනවා දැන් සතිය තියෙනවා. ඒක නැත්නම් දැන් සතිය නැහැ. දැන් තියෙන්නේ මට හිතවිලි. දැන් තියෙන්නේ මට වේදනා. දැන් හිතවිලි වේදනා මැද සතිය ආදි වශයෙන් හොඳට තේරෙන්න ගන්නවා. ඊට පස්සේ යෝගාවචරණ පරියන්කේ නැගිලා සක්මනට යනවානේ. සක්මනට ගියාට අර ඉස්සර වගේ නෙවෙයි සක්මනේ පවා සමාධියක් සතියක් වෙනකට වඩා කලින් පිහිටනවා. ඒක හුරුව නිසා. බොහෝ කල් කරපු නිසා ඊටත් වඩා මේකේ ගුණ විශේෂ දක්ෂ ගන්න පුළුවන් වෙන්නේ එදිනදා වැඩවල. එදිනදා වැඩවලදී අර වෙනදා වගේ මේ සත්‍ය පිහිටවන්නේ විශේෂ ආයාස ප්‍රයත්න ප්‍රයෝග අවශ්‍ය කරන්නේ. Taman තනියම කරන බොහෝ වැඩවලදී සත්‍ය පිහිටවනවා. එහෙම දිවට තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනකොට ඒ පුද්ගලයාට නොදැනෙන්න ඒ පුද්ගලයාට නොඇඟෙන්න තමන්ගේ සතිය තමන්ට නඩත්තු කරගෙන යන්න පුළුවන්. සමහර විටක විතරයි දවස් ඇතුළත තමන්ට මේ වැඩේට සතිය පිටවන්න බෑ කියලා. විශේෂයෙන්ම තමන් දේශනාවක් කරන වෙලාවක නැත්නම් දේශනාවට අහුම්කම් දෙනකොට එහෙම නැත්නම් වෙන තාමත් හිත යොදලා කරන්න ඕන වැඩකදී ඒ සම්පූර්ණ සතිය නැහැ. අර කරන වැඩේටම හිත යොදාගෙන ඉන්නවා. ඒකට ඒකේ සතිය විතරයි. එතකොට ගෙදරක අනික් වැඩ කරන හැම වෙලාවකම පවතින තත්ත්වයේ පිළිබඳ සතිය එළන ලද දැලක් වාගේ දවස පුරාම පවත් ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒතකොට ගුරුවරු මතක් කරන යෝගාවචරින්ට උදේ නැගිටපු තැන සිට හැන්දෑව නිදා ගන්න තැන දක්වා නිදිමත වෙලා ඇස්බර වෙන තැන දක්වා විකටෝම සති ධාරාව පවත් ගන්න වෙනවා. අඛණ්ඩා මේ මේ පවතින වේලාවේදී සතිය අඛණ්ඩ තේල ධාරාවක් වාගේ ඔහුගේ කාලෝකම වැඩ කටයුතු වතුරක් කරනකොට කැඩි කැඩි බින්දු බින්දු වැටෙන්නේ තෙල් ධාරාවක් කරනකොට සිනිද්දා තේල ධාරාව සිනිදු තෙල් ධාරාවක් වාගේ උදේ පටන් ගත්තාම උගෝක් වෙලානකන් සතිය කියනවා උදේ වලේ බොහොම ලේසි මොකද අර විවේක හිත ඒ වගේම පරිසරයක් බොහොම විවේකයි හොඳට පවතිනවා දවසේදී ඔන්න මැදදි කැඩෙනවා ටිකක් ආයෙත් වෙලාවට අල්ලන හැන්ද වෙනකොට කැඩෙන ප්‍රමාණය වැඩි වෙනවා නමුත් මේකේ මේ තියෙන පැවැත්ම වැඩි වෙන්න පටන් ගන්නවා ඒ නිසා සතියේ අඛණ්ඩ භාවය ඒකට කියනවා මේ අඛණ්ඩ සතිය කියලා. සති වේපුල්ල භාවය කියලා කියන්නේ අන්තිමම කියලා රහතන් වහන්සේගේ தත්ත්වය. එච්චරම විපුල භාවයක් නැතුණාද ඕන කරදරයක් ආවොත් ඒ කරදර කොයි එක තිබුණත් තමන්න තියෙන කරදරේට ඒ ප්‍රසල්ලනට වඩා මේ කරදරේදීත් මට සතිය පිහිටවන්න පුළුවන්ද කියලා ප්‍රශ්න. අන්න ඒක දිරි ගන්නවනසලු. නැත්නම් ඒක කුළු ගන්නන සුළු වාක්‍යයක් තමයි සරුවචනාංශයේ බොද්ධංග ධර්ම ගැන කතා කරන්නේ අසන්තං වාජ්ජත්තං සති සම්බොද්ධංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොද්ධං ගෝති පජානාති මේක තමයි තම වැදගත් දේ මොකද්ද සතිය නැති වෙලාවේ දන්නවා දැන් සතිය නැහැ කිය. මේක තමයි ඇත්තටම ළඟා වෙච්ච උසස්ම தත්ත්ව යෝගාවචරය විශ්ේ. සතිය තියෙනකොට සතිය තියෙනවා කියලා දැනගන්න එක ඒක එච්චරම ප්‍රකට ප්‍රබලන්තයක් නෙවෙයි. නමුත් යෝගාවචරයට ඇඟෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා දැම්මම රූප විශේෂයට ඇලිලා. දැම්මම ශබ්ද විශේෂය ඇලිලා. දැම්මම ගන්ධ රස බැලීම විශේෂය ඇලිලා. මම දැන් රස බැලීම විශේෂමත් වෙලා මැලි ඇලිලා. මම මේ කයට පහසක් හම් වෙලා එතන කායට සුඛෝපභෝගී වස්තුවක් ගැටිලා මම ඒකේ නතු වෙලා එහෙනම් මගේ මේ හිත ගන්නාසුළු අදහසක මම දැන් මේ හිතවිලි මාමින් ඉන්නවා, හීන මාමින් ඉන්නවා. මම මේ සලසුන් කල්පනා කරනවා කියන හොඳටම අමුතුම තනකින් ගැනීමක් එන්න පටන් ගන්නවා. ඒකට හේතුව සතියේ ඉන්න වෙලාවේදී සතිය දැන දැන ඉන්න වෙලාව දවසේ වැඩි. සුළු වේලාවක බරපතල මේ රූප වේදනා සද්ද මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මොනවා හරි ඇවිල්ලා ඊට පැහැරගෙන. නමුත් යෝගාවචරයට ඇතුළතින් සංඥාවක් එන්න පටන් ගන්නවා දැන් මම මම අසරණ වෙලා. දැන් මම මේ අනාරක්ෂිත තැනක ඉන්නේ. මම දැන් අමාරු වෙටිගෙන ඉන්නේ කියන එක දැනෙන්න පටන් ගන්නවා. මේක තමයි යෝග ජීවිතයේ ඉතාමත්ම වැදගත් සංදිස්ථානේ තේරෙන්න පටන් ගන්නවා මම දැන් කරන්න දෙයක් නැහැ මම අසරණයි මම අනාරක්ෂිතයි දැන් ඉන්නේ නුසුදුසු තැනක නුසුදුසු චිත්තක්ෂණයක නුසුදුසු ඉරියව්වක නුසුදුසු පරිසරයක දැනෙන්න පටන් ගන්නවා. එතෙන්ද එන තෙක් මේ කියන නැති සතිය නැති බව දැනගන්නේ. තනට එන තෙක් යෝගාවචර විශාල ප්‍රයත්නයක් කරන්නේ හැමදාම සම්පූර්ණයෙන්ම 100 100ක් සතියේ ඉන්න අදහසේ. මොකද මෙන්න මේක තේරුම් ගත්ත දවසේ යෝගාවචරයට මට සතිය දැන් නැහැ කියලා නැති සතිය තේරුම් ගත්ත දවසේ පුදුමාකාර සහැල්ලුවක් එන්න පටන් ගන්නවා. මේකෙන් තමන්ගේ දවසම 100ක් පුරවනවා. කොහොමද පුරවන්නේ? අපි හිතමු 160ක් 70ක්. ඒ යෝගාචර දන්න මනසත් ඉන්නේ කියලා. <clears throat> අනිත් වෙලාවෙදී සතිය දන්නවා සතිය නැහැ කියලා. ඒක තමයි සාමත්ම වැදගත් සංදිස්ථානයේ ඇත්තටම කියනවා නම් සතියේ ඉන්නකොට සතිය දැනගන්නට ඒ බොහෝමත්ම වටිනවා බොහෝමත්ම විචිත්‍රයි බොහෝමත්ම සෙල්ලක්කාරයි බොහෝමත්ම අභියෝගශීලී සතිය නැති බව සතිය නැතිලා නැති බව දැනගන්නේ එන්න මෙතෙන්දි තමයි යෝගාවචරය මේ ලෝකේ තියෙන හොඳ නරක දෙක ඉක්මවන තැන. ඒ මොකද අපිට උගන්වලා තියෙන තාලෙට අපි දන්නා තාලෙට සත්‍ය කියන්නේ අනිවාර්ය සෝබන චෛතසිකයක් කියලා උගන්ලා තියෙනවා. හොඳ එකක්. ඒ නිසා සත්‍යයේ තියෙනකොට අපි සතුට වෙන එක නම් ඒක ඉතින් කවුරුත් දන්න හොඳ. නමුත් සර්වඥාන්සේ පෙන්වන කාලට සතිය නැති වෙලාදී නැති බව දැන ගැනීමත් ඒ හා සමානව වටිනා දෙයක්. මේ නිසා මේ වෙලාවේදී සති බලය සති ඉන්ද්‍රියක් බවට පත්වලා ඉන් එහාට ගිහිල්ලා සතිය බොජ්ජංගයක් වඩටපත් වෙනවා Taman අමාරු වෙట్లా ඉන්න බව දැන ගැනීමත් අමාරුවේ නොඇති ඉන්න බව දැන ගැනීමට පමණයි දෙවෙනි වෙන්නේ. ඒ වගේම තමයි අපිට කවදා හරි විශ්වාසයක් ඇති වෙන්න නම් මට මුළු දවසම සතිය ඉඳපි කියලා ඒක ඉස්සලා අනිවාර්යයෙන්ම යෝගාවචරය මේ අවස්ථාව පහු කරන්නේ. සතිය නැති වෙලාදී නැති බව දැනගන්න. මේක සැකයෙන් මේ සමාර්ගය පෙන්වන්නේ ප්‍රමාදේන කම්පතිටි සති බලං කිය. දැන් තමයි පමාවට වෙලා. මොකද්ද පමාව? තමයි යෝගාවචරේ බව මතක නැහැ. මොකාකාරී රූපයක් දැකලා ඒක දිහා ඇත්තල්වාගෙන බලාගෙන කටත් අරගෙන බලාගෙන ඉන්නවා. ඕන්න තේරෙනවා මම දැන් යෝගාවචරෙක් නෙවෙයි. මම දැන් රූපයකට ඇලිලා. එතකොටම නුපුහුණු යෝගාවචරයක් නම් එහෙම නැත්නම් සතිය ශක්තිමත් වෙච්ච නැති කෙනෙක් නම් මම පමාවට වැටුණා කියලා චිත්ත සංචල වෙනවා හිත. කම්පාවටපත් වෙනවා. බලාපොරොත්තු සූම් කර ගන්නවා. ඒ නිසා මත්තට හෝ ඊගාව චිත්තක්ෂණය හෝ සතිය ඇති කර ගැනීම සඳහා ඔහුගේ ආත්ම විශ්වාසය බිඳෙනවා අතිස්ථාන ශක්තිය කැඩෙනවා ඒක නිසා ඒ වෙලාවේදී යෝගාවචරයට පුළුවන් නම් දැනගන්න දැන් මනස සතිය නැහැ සතිය නැති බව දැනගන්න පුළුවන් නම් ඒකත් සති සම්බොජ්ජංගේමයි එහෙමනම් ඔහුගේ නැති වෙන එකම ගුණය තමයි සතියේ නොපීතියා කියලා කම්පා වෙන ගතිය නතර වෙනවා පශ්චාත්තාප වෙන ගතිය නතර වෙනවා. බලාපොරොත්තු සුන්වීම නතර වෙලා ඊගාව චිත්තක්ෂණේ කිසියම් කරදරයක් නැතුව නිදාගෙන හිටපු කෙනෙක් ඇස්සරියා වාගේ සතිය ඇති වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක තමන්ට තමන් සමාව දීමක් ඒ වගේම සතිය නැති බව දැන ගැනීම සතිය නැතිලා නැති බව දැන ගැනීම සතිය ඇති වෙලාදී ඇති බව දැන ගැනීමට වඩා හොඳ දෙයක් මේක වඩා අභියෝගශීලී මෙන්න මෙහෙම කෙනෙක් බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේකටයි සද්ධර්මය කියලා කියන්නේ. මේක තමයි මන් තුළින් දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා දැන් කරන්න තියෙන්නේ හතිය නැති බව දැනගත්ත සැලෙන්නේ නැහැ. ඉතින් මේ ලති පිටෝන එකයි. එතකොට මේ පමාවට කම්පා නොවීමම නිවනේ යත්තා වූ විමුක්ති ලක්ෂණය වෙනවා. අපි හිතනවා නම් වැරදිච්ච ගමන් කම්පා ගිය යුතුයි. අපි බලාපොරොත්තු සුන් කරගත යුතුයි. අපි අපිට සමාව නොදී යුතුයි, අපි අපිට දෙස්තිගත යුතුයි කියලා ඒක කෙලෙසයක්. මේ මට්ටම දැන් පැනලාදී. ඒ නිසා යෝගාවචරයට ලොකු ධෛර්යයක් ඇති වෙනවා. නැත්නම් අදහසක් ඇති කරගන්න පුළුවන් වෙනවා සතිය නැති බව දැනගන්න එකත් මහ ලොකු වැඩක්. පාපං පාපතෝ පස්සත අයං පඨම ධම්ම දේශනා කියලා සරුවචනාංශික දේශනාවක් අපි කලවස්ස මතක් කරගත්තා. ද්වේමේ වික්‍රමේ දේශනා පරියායන භවಂತಿ. මහණෙනි මේ සර්වචනාසිකේ දේශනාව ක්‍රම දෙකකට පවතිනවා. මොකද්ද? පාපං පාපතෝ පස්සත අයං ඝටම දේශනා. පාපේ පාපේ වශයෙන් දක්ුව. පාපේ පාපේ වශයෙන් දනුව මේ තමයි පළවෙනි ධර්ම දේශනාව. පාපං පාපතෝ දිස්සා තත්ත්වි නිබ්බින්දත විරජ්‍යත විමුක්තත අයං ဒုတိ ය ධම්ම දේශනා. පාපේ පාපේ බව දැනගෙන එයින් නිදීම සඳහා නිර්වින්දනය සඳහා කටයුතු කරව ඒක තමයි දෙවෙනි ධර්ම දේශනාව. ඔය දෙකෙන් වැදගත් මේක තමයි හොඳ මේක තමයි පහපේ පාපේ වශයෙන් දන්න කතියේ. ඉතින් අපේ හිත තර්ක හිත හිතන්නේ පාපේ පාපේ වශයෙන් දැන ගැනීමම පාපයක් කියලා. එන්න මේක ඉක්මවන්න වෙනවා. පාපේ පාපයෙන් දැන ගැනීම කුසලයේ කුසලයේ වශයෙන් දැන ගැනීමට වඩා පිනක්. නැත්නම් සති සම්බොධ්ජංගය. සත්‍ය මාර්ගයේ නිවනට යොමු කරන වැදගත්ම සංදිස්ථානය. මගේ අර්ථකථනය හැටියට යෝගාවචරය මෙන්න මේ தত্ত্ব තුළින් තමයි මේ සම්මතයේ මෙතෙක් කල් ගෙනාවු හොඳ නරක දෙක ඉක්මවලා සත්‍ය දකින්න තැන. ඒක සිද්ධ වෙන්නේ වර්තමාන චිත්තක්ෂණය Taman තුල පමණයි. ඒක සිද්ධ වුණොත් අකාලිකව තමයි තේරෙන පටන් අරගනවා මොන්න තරම් වදයක් අපි දවස පුරා විඳින්නේ නොකරපු වැරදි වලට අපි සාහනනවා කියලා අපි චිත්ත පීඩා ගන්න. නොහිතපු ප්‍රාර්ථනා නොකලපු චේතනා නොකරන ලද අත්තරදි වලට පුදුමාකාර විදියට පු탁ඥය තමයි තමයි දෙස්ටි ගන්නවා. දෙස්ටිගෙන ඒ විදිහට අඬන එක මේ කැක්කම පපුවක් කියන කෙනෙක්ගේ යුතුයකමක් කියලා හිතා ගන්න. ඒක නිසා මලකේවල වල කුලියට හරි ගෙනලා අඬවනවා. මොකද ඇඳුවේ නැත්නම් ආහාර නැහැ, ගෙදර මිනිහක් තියාගෙන ඉන්නේ කහරි නැහැ කිය. ඕන ඕක තමයි පෘථග්ගතිය කියන්නේ. නමුත් හිතේ කවදාකවත් එම පශ්චාත්තාප වීමේ සතුට වෙන්න පුළුවන් ගතියක් ඇත්තේ නැහැ. ඒවා මේ මේ අපේ ඇති කරගත්ත මානවයා විසින් හිතාමතාගත්ත දඬු කඳවල් වගේ. කුරුසු වගේ. කුරුසෙත් කියලා යන ගහගත්තොත් දඬු කඳේ කියලා ගහගත්තොත් ඉතින් වද තමයි. නමුත් භාවනා කරපු කෙනාට විපස්සනා කරපු කෙනාට හම්බෙන පුදුමාකාර මේ හිතේ තියෙන කෙලෙස් වලින් සෑහෙන ප්‍රදේශයක් අපි අනවරතෙන් අනවාර්යයෙන් මේ අමෝරාවෙන් හිතට දාගෙන විඳින විඳිවිල්ලක් තියෙනවා. නිසා සතියේ නැති බව දැනගන්නකොට කම්පා වෙනවා නම් ඒක නුපුදුහුදු වඳු කරපු නැති අදක්ෂ යෝගාවචරය විශ්ින් කරගන්න වෘද්ධට කරන මෝඩකමක්. සතිය නැති බව දන්නවනම් හිතා ගන්න ඕනේ ඒක සති සම්බොජ්ජංගේ සතිය ඇති පිට ඇති බව දැන ගන්නවා වගේම ඒක පැත්තට කියනවා ඊටත් වඩා හොඳ ගුණයක්. අන්නේ දාට යෝගාවචරයට පුළුවන් වෙනවා ප්‍රමාදේ නකම්පචේති ප්‍රමාදයේදී මම නොසලෙන්නේ මේ සතිය තවත් බලවත් සතියක් බාරපත් කරගන්න. ප්‍රමාදයේදී කම්පා වෙන එක අපි හිතන යුතුයකමක්. නැත්නම් අපේ මේ සදාචාරය එහෙම නැත්නම් අපේ මේ මේ බයලජ්ජාව කියලා හිතනවා නම් ඒක ඉක්මවන්න පුළුවන්. මේ වගේ විශේෂ අවස්ථාවල් මේ අපදුක හොඳ නරක කළු සුදු ඉක්මවල සත්‍ය සත්‍ය වශයෙන් දකින්න පුළුවන් විශේෂ අවස්ථාව ලැබෙන්නේ ඒකාන්තම විපස්සනාවේදී පමණයි. මේක සාමාන්‍යයෙන් සමාධිය කරන කෙනෙකුට මෙච්චර ගැඹුරකට යන්න පුළුවන් කමක් නැහැ. යනු යන්න පුළුවන් උනත් මේක බුද්ධි විඳින්න නම් ඒ යෝගාවචරය තුළ බුදුමාකාර බුදුන් දකින්න ගතියක් තියෙනවා. ධර්මයේ දකින්න ගතියක් තියෙනවා. මම සංඝයා කියලා. මම මේ සංසාර බය දැකලා සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නේ කියන හැඟීමක් කියලා. Tamange සීලය පිළිබඳ බුදු විශ්වාසයක් එනවා. ආපු දවසක තමයි තේරෙන පටන් අරගන්නේ. ඔව් මගේ හිතේ ධම්මේ සතිය නැහැ. ඉතින් මොකෝ? මම දන්නවා මගේ හිතේ සතිය නැහැ කියලා. එහෙම ලොකු අරසාවක් බාටපත් වෙනවා. ඒක බොහොම ඩිංගිත්තර වෙලාවක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ නමුත් ඒකේ අපේ ජීවිතේට පුදුමාකාර විදිහේ ආලෝකයක් වටලා දෙනවා. අපි මෙතෙක්කල් අපේ හිතට දිස් දෙමින් අපි විඳවපු විඳවිලි නැත්තම් අපි අපිට දඬුවම් පමුණවා ගත්ත දේවල් අනවශ්‍ය දෙයක් බව තේරෙන්න පටන් ගන්නවා. තේරෙන පටන් අර ගන්නවට වැඩිය යෝගාවචරක අදහසක් ඇති වෙනවා. මේක අපට වාසියට ගන්න පුළුවන්. සතියෙන් නැති වෙලාවේ සතියෙන් නැති බව දැනගන්නා ගතිය සති සම්බොජ්ජංගේ නම් ඒ යෝගාවචර බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. එහෙමනම් මට මුළු දවසම සතියෙන් ගත කරන්න පුළුවන්. එච්චරකට යනකම් සතිය තිබුණා මේ ටිකේ සතිය නෑ කියලා දන්නවා. ආ එහෙමනම් ඒකත් වැටෙන්නේ සතියටමයි. ඒක මේ සාමාන්‍ය උගන්වන්නේ මෙන්න මෙහෙමයි. භාවනාවේදී යෝගාවචරයේ කොන ආධුනිකේ ආනාපාන හිත යොදවනවා කියන පිම්බීම හැකිලිම හිත යොදවනවා කියන නැත්නම් සක්මනේගේ ඉදිරියට වඩලා හිත යොදවනවා කියන ඕනේ යොදවගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට හිතවිල්ලක් ඇවිල්ලා බාධා කරනවා. අපි දර්ශනයක් මේ ගන්න. එහෙම නැත්නම් හිතමු අපි වේද සද්දයක් ඇවිල්ලා බාධා කරනවා. ඉතින් යෝගාවචරය ඇගිල්ල ගුරුවරට මතක් කරනවා මම ආනාපානේ භාවනා කරන්නේ මට මේ ආස්වාස කරනවාදී මම ආස්වාසය කියලා මෙනෙහි කරා මට ආස්වාසය මෙන්න මේ විදිහට සීතලක් වැටුණා ප්‍රස්වාසය මම මෙනෙහි කරා ප්‍රස්වාසය මට උණුසුමක් විදිහට වැටුණා මෙන්න මේ විදිහට මම ආස්වාද ප්‍රස්වාස හතක් අටක් කරනකොට මට හිතවිල්ලක් ආවා එහෙම නැත්නම් මට සද්දයක් ආවා ඊට පස්සේ මට ඒ සද්දේ දිගේම යන්න වුණා එතන මට සීතවිල්ල දිගේම යන්න වුණා ඉතින් ඒක යෝගාවචරය එතනින් චිත්‍ර කතාව නතර කරනවා ගුරුවරයා අහනවා හඳයි දැන් හිතවිල්ලකට ගියයි කියමු. ඒ හිතවිල්ලකට ගිහිල්ලා ඉවර වෙලා හිත ආපහු ආනාපානෙටම ආවද එහෙම නැත්නම් හිතවිල්ලෙන් හිතවිල්ල ගියාද? නෑ නෑ දැනගත්ත ගමන් මට හිත ඉබේම ආනාපානෙට ආවා. ඊට පස්සේ මොකද කරේ? මං ආනාපානෙ දිගේ ගියා. ආයෙ මොකද උනේ? ටික වෙලා කරලා ආයෙ හිතවිල්ල ආවා. එතකොට මොකද කියන්නේ? හිතවිල්ලක් කියලා දැනගන්නකොට මගේ හිත ආයෙත් ආනාපානෙට එනවා. එහෙමනම් ගුරුවරු කියනවා එහෙමනම් හිතවිල්ලක් ආපු නැති ගානට කරගෙන යන්නේ කියලා. ඒකෝදී හිතවිල්ලෙන් හානියක් කරලා නෑ. ආනාපාන තිබුණා හිතවිල්ලට කැඩුනා කැඩුන බව දැනගත්ත ගමන් නැත්නම් හිතවිල්ලක් ආව බව දැනගත්ත ගමන් හිත නැවතත් ආනාපානට එනවා නම් ඒ අතරමැද හිතවිල්ලෙන් බාධාවක් කළා නැහැ කියලා දහිතක් ඇති කරගන්නේ කියනවා යම් ආකාරයකට ආනාපානය කරගෙන යනකොට හිතවිල්ලක් ආවා. ඔන්න හිතවිල්ලෙන් සද්දයකට ගියා. සද්දෙන් වේදනාවකට ගියා. වේදනාවෙන් ආයසරයක් හිතවිල්ලකට ගියා. නැවත ආනාපානෙ ගන්න බැරි නම් පමණක් එයාට කියන්න පුළුවන් ආනාපානෙ කඩන තරමට අසතිමත් කියලා. නැත්නම් හිතවිල්ලෙන් හිංසාවක් කරලා කියන එක. හිතවිල්ලක් ඇවිල්ලා බාධාවක් කරාට නැවත හිත ආපහු එනවා නම් ඒකට කියන්නේ හිතවිල්ලක් නාපු ගානයි. ඒක හරියට කියනවනම් සාමාන්‍ය අපි වාහනයක් පාරක බදවගෙන යනකොට පුංචි වලක් තියෙනවා. ඒකේ වලේ වහලේ වැටෙනවා. වැටෙනකොට ඒ වාහනේ ටයරයකට නැත්නම් ඒ ෂොක් ඇබ්සෝවරයකට ගන්න පුළුවන් ඒ වේගය. නමුත් ඇතුලේ ඉන්න කටියට පොඩ්ඩක් හැප්පෙන ගතියක් දැනෙනවා ඉච්චරයි. ඊට පස්සේ නතර වෙලා මේ වලකටද වැටුනේ මොකද උනේ කියලා නතර කරන්නේ විශාල වෙලාවක් නතර වෙනවා. අපි දැනගන්න ඕනේ වාහනේ තියෙනවා මේ පුංචි වලක වැටිච්චාම ඒ වාහනේට හානි නොකර එලින් යන්න පුළුවන් ගැටකේකදී වාහනේට බාර දෙන්නේ අනේකයි කියන්නේ. ආන්නේ වගේ පුංචි පුංචි හානි වලට බර දීගෙන ඒව බලාගෙන දැක බලාගෙන ඉන්නේ ශක්තියක් හිතේ තියෙනවා. අපි ඒක වාසියට හරවගෙන යනවා කියලා කියොත් අර මේ අපි මේ කියන தත්ත්වයට එනකොට Taman හොඳට ගන්නවා මෙතෙන් යනකම් සතිය කියන. ඊට පස්සේ සතිය නැහැ. සතිය නැතිව දැනගෙන ආයෙත් සතියට එනවා නම් එනයිටි හානියක් උනේ නැහැ කියන මට්ටමේ යන්න පුළුවන්. ඒ තරමටම මුලක් සතිය තියෙනවනම් මැද සතිය නැති වුණාට ආයෙත් සතිය ඒකට එනවා නම් ඒ ඒ අතරමැද කාලයේ පුදුමාකාර ශක්තියක් අපිට තියෙනවා. මෙන්න මේ අතරමැදි කාලයේදී, ඒ කියන්නේ අසතියෙන් ගත කරන කාලයේ කමු අපි සතිය දිනුන දැන් සතිය නැති වුණා. මෙන්න මේ අසතියෙන් ගත කරන කාලේ යෝගාවචරයට මම කලින් මතක් කරා වගේ අමුතුම ක්‍රමයකට දැනෙන්න පටන් අර ගන්නවා මම දැන් ඉන්නේ වැරදිලා. මට දැන් තියෙන්නේ පැටලිලා. මම දැන් ඉන්නේ අන අනාරක්ෂිත තැනක. මම දැන් ඉන්නේ මගේ තැනක නෙවෙයි කියලා මෙන්න මේකට අටුවාව කියන්නේ කාරාපක අප්‍රමාදී කියලා. තාම ਉਹ අප්‍රමාදයටපත් වෙලා නැහැ. නමුත් අප්‍රමාදයටපත් විය යුතු බව දන්නවා. ඒක හැඟීමක් කියනවා දැනීමක් කියනවා කොහොමද මම දැන් පිටකොට මම දැන් නන්නත්තර වෙලා මොකද්ද කියන්න දන්නේ දැනීමක් එන්න පටන් ගන්නවා මම දැන් අනාරක්ෂිත තැනක අනුන්ගේ ඉඩමක එහෙම නැත්නම් මම ඉන්නේ නොයා යුතු දැනක කියලා හැඟීමක් එන්න පටන් ගන්නවා. ඒකට කියනවා කාරාප්පක අපමාදේ කියලා. ඒක මේ අතුවාව දෙන මේ தත්ත්ව විසදීම සඳහා දෙන උත්තරය. කාරාපක අපමාදේ ආකු ගමම්ම ඒක විසින් කාරක අපමාදේ වශයෙන් නැවතගෙනල අරමුණේම හිත පිහිටුවන. මෙන්න මේ යන්ත්‍රය දිගින් දිගට අපේ වාසියට ගන්න නම් අපි මේ වෙලාවේ අනේ මට සතිය නැති වුණා මම මේකදී පශ්චාත්තාප වේචි කම්පා වේචුයි කියලා එන කම්පා හෝ පශ්චාත්තාපේ පෝෂණය කරොත් අපිට ඒක නැවත සකස් කිරීමේ ශක්තිය ලැබෙන්නේ නැත්නම් කාරාපක අපමාද විසින් දෙන පණිවිඩය අනුව කාරක අපමාදයට නිසින්ින්ද වැඩ කරගන්න බැරුව ඒක නිසා යෝගාවචරය මතක තියාගන්න ඕනේ යම් ප්‍රමාණයකට මේ සතිය කියන යන්ත්‍රය තල්ලු වෙන්න පටන් ගන්නතර පස්සේ ඒකම යාන්ත්‍රණයක් කියනවා ඒකේ එමේ පෙරලෙන ගියෝ තාය නැගිටලා ඉන්න පුළුවන් ඒක සාමාන්‍යව බයිසිකල් පදිනකොට වෙන දෙයක් තමයි ඉස්සෙල්ල ඉස්සෙල්ල ගන්නකොට බයිසිකලයක් බිම වැටලා අතක් බිම තියලා තමයි නැගිටින්නේ. පහු වෙනකොට පහු වෙනකොට බයිසිකලේ හැරෙන්න පද්දාගෙන පොඩි දෙයක් වුණාට යන්න පුළුවන් ගතියක් එනවා. තව ටික කාලයක් යනකොට හැන්ඩල් එකකින් එක අතක් කරලා එක අතකින් පදින්න පුළුවන් කාලයක් එනවා. ඊට පස්සේ එතන දෙකම නැතුව එහාට මෙහාට කරලා පදින්න පුළුවන් වෙලාවකුත් එනවා. එදා තත්ත්වේ අර බයිබලේ ඉස්ලාම ගොඩ වෙච්ච තත්ත්වේ එදා අල්ලගන්නේ අමෝර කරලා තමයි හැන්ඩල් එක අල්ලගන්නේ හොල්ලන්න පෙරලන්න බැරි වෙනවා කියන්නේ. ඒ හැරෙන කපන්නත් බැරි තරමට තැසු අල්ලගන්න. අල්ලගෙන පාගන කොටත් ඒක නිකන් යකට අඹරන්න වගේ තමයි පාගන්නේ. නමුත් අර විදිහට හැන්ඩල් එක අතල්ලා යනකොට පෑගෙනවා දන්නේ නැහැ, කැපෙනවා දන්නේ නැහැ මොන්නම දෙයක් ප්‍රශ්නයක් නැහැ. යෝගාවදක වෙන තව පැය ගාණක් යනකම් නැත්නම් විනාඩි ගාණක් යනකම් ඇක්සිඩන්ට් එකක් නැහැ. තමයි පේනවා මේ බාහිර මේ විදිහට යන්න තියෙන කියලා. ආන්නේ ගැම්ම එනකොට ඒ යෝගාවචරයට කියන බයි බයිසිකල් කාර්යයට කියන්න පුළුවන් ඕකට දැන් ඒ සයිකලයට හුරු වෙලා. කොහොමද තියෙනවා ඊට පස්සේ කුංචි ගැම්මක් ආවත් වැටෙන්නේ නැතුව නැගිටින ශක්තියක්. නැත්තම් මේ රෝද දෙකක් උඩ කොහොමද මේ බැලන්ස් වෙන්නේ? කවදාකවත් තනි හිටගෙන ඉන්න බෑ රෝද දෙකේ. සෑහෙන ගැම්මකට අවිලා වෙලා. ඒ ගැම්ම විසින්ම ඊට පස්සේ එහාට නැමුණු ඒ කය මෙහා පැත්තට ගන්න ගතියක් තියෙනවා. මෙහාට නැමුණොත් ඒකෙම මෙහා පැත්තට ගන්න ගතියක් තියෙනවා. ආන්නේ වගේ තමයි මේ ආනාපානයේ Java කැවුනට පස්සේ ආනාපානයේ යම් කිසි තොරණයකට ආවට පස්සේ ආනාපානයේ විසින් ආනාපානයේ ගිනින ශක්තියක් එනවා. ආන්නේ වෙලාවේ යෝගාවචරය ඒකට යන්න ඇරලා මේ කාරාපක අපමාදයේ වශයෙන් Tamanට මෙනෙහි වෙනකොට ඔව් දැන් නම් මගේ හිත පිට ගිහිල්ලා කලබල වෙන්න නරකයි. මේ හිතවිල්ලකට ගිය වේදනාවේ ඒක එයා කරගනි. ආපහු වෙන තමන්ගේ අරමුණට එන්න නිසින්ින්ද ඉඩ ආරම්භ දෙන එකයි කියන්නේ. මේක හොඳට තේරෙනවා සක්මන් කරගෙන ඉන්න වෙලාවල් වල මේ පරියන් රක්මනේ දිගට යන වෙලාවදී හොඳට තමයි තේරෙනවා මෙන් දකුණට දකුණින් වමට යනවා ඒකකොට කුරුළු ශබ්ද කොච්චරද වැහෙනවා තමයි හිතන ඇත්තටම මේ කුරුළු ශබ්ද කනට වැදුනට මම නාහ යනවද එහෙම නැත්නම් මට මේක අහමිනුත් යන්න බැරිද අර මේ පයේ ලකුණු බල බල ඉන්න ගම කුරුළු සද්දෙත් අහන්න පුළුවන් ශක්තියකට එනවා. සමහරවිට ඔය අතර වැදිලා මගේ දැන් භාවනාව හොඳයි. මම දැන් හරි ගිහිල්ලා නිකන් හිතේලිත් එනවා. ඒ හිතේලි කොටත් ඉස්සලා ඉස්සලා හිත කැඩෙනවා. කැඩුණාට මොකද පස්සේ යනකොට ඒ හිතවිලිත් පවතිද්දී ඒව නෙමෙයි මට තියෙන්නේ මගේ පයේ සංඥාව මට තියෙනවා. ඒ අතරමැදි හිතවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. වේදනාව යන්තම් ඇවිල්ලා කරපුණාට ප්‍රශ්නයක් නැහැ. මේ මැදින් තමයි අර මූල කර්මස්ථානට අදාළ වම් පාය තබනකොට දැන දැනීම දකුණු පාය තබනකොට තබන සැබීම දැනෙන්න පුළුවන්. කයි අනිත්යෙන් වල කොච්චර වේදනාවක් තුනක් මේක ගෙනියන්න පුළුවන්. මේ දෙක දවසක් අර මහියංගනේ මහින මිනිස්සේ තෙල් බෙහෙත් කරන මිනිස්සේ විහිළුවට කියපු කතාවක් මට මතක් වෙනවා. ඒ මනුස්සයා කියනවා මිනිස්සු මහියංගන බස් ස්ටෑන්ඩ් එකට ආපුවම දවල්ට පුදුමාකාර සරක් තියෙනවා. ඉතින් බස් එකේ නිසා එළියේ ඉන්නත් ඕන. ඉතින් ඒ වගේ බුලත් හතහපා තමයි ඉන්නේ. ඉන්නකොට ඉන්න නම් බෑ. ඉතින් ඒ නිසා කඩේකට යනවා තේ කප්පොල්. කඩේට ගියාම ඉතින් වඩේ ගෙඩියක් කන්නත් හිතෙනවා. නමුත් අර බුලත් වේසු කරන්න අමාරුයි. ඒ නිසා බුලත් ටික එක හක්කකට තියාගෙන අනිත් හක්කෙන් බුලත් පඩේ කන ගමන් මැදින් තේ එක බොනවා. ඉවරුණාට පස්සේ වඩේ කෑල්ලක් කරනවා. ආයෙ උගුරක් බිල ඊට පස්සේ ඒ කට තියගෙන උගුරේ හක්කේ තියෙන බුලත් ටික එළියට අරගෙන ඒක හතහපා එළියට එනවා. ආන්න වගේ තමයි හොඳට ආනාපානේ පුරුදුලා යනකොට සතිපට්ඨානේ කවුරු මොන જાතියෙන් කුණු ගන්න හැදුවා. කොහේ වැදුණත් Tamange වැඩේ කරගෙන යන්න පුළුවන්. අන්නේ වෙලේ ශක්තියක් තියෙන නිසායි සරුවචනන්සේ මතක් කරන්නේ මුලින් මුලින් අතනින් මෙතනින් කිච්චේතිය කිච්චේතිය පාර ලකුණු කරගන්නා වගේ අන්තිමට ඍජු සරල රේඛාවක් වගේ මේ පාර ලකුණු වෙනවා. ඒ ලකුණු උනාට පස්සේ යෝගාවචරයක් එතන නැහැ. වැඩේ සිද්ධ වෙනවා. කොච්චර දුරද කියනවනම් අසන්තං වා අජ්ජත්තං ගති සම්බොජ්ජංගං නක්ඛිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානා යම් දවසක යෝගාවචර තේරුම් ගන්නවා මගේ ආධ්‍යාත්මය දැන් සතිය නෑ මගේ ආධ්‍යාත්මය සතිය නැති බව තේරුම් ගන්න මෙන්න මේ තරමටම මේ සතිය කියන එක ආශ්චර්ය ධර්මයක් මේ ආචාර්ය ධර්මයේ ඉස්සලා ආස්තික පැත්තෙන් තමයි ජීවු කරන්නේ තැන් තැන් වල සත්‍ය පිහිටුව. පිහිටුවමෙන් පිහිටුවමෙන් යනකොට පිහිටුවන ප්‍රදේශයේ ඒ පිළිවෙලව ආත්ම විශ්වාසයේ එයින් ඇතිවෙනා වූ සමාධිය වැඩි නම් ඒ සමාධිය සමාධිය විසීම නැගිටිනකොට සත්‍ය සත්‍ය විසීම නැගිටිනවා. නැගිටතර පස්සේ ඒක කඩන්න එන බාධාව ආවට එයා කඩලා කියලා අපිට කරදර කරලා ගියාට සත්‍ය හිමීට තුවාලේ හනීප කරන ආය අර හිතපු මාර්ගයටම වැටලා ආය සමාධිය ඇති කරන යනකොට අපිට තේරෙන පටන් ගන්නවා හොඳට පදම් කරපු හැමක් වාගේ කොච්චර තැළුවත් කොච්චර නැව්වත් මොනවාක්වත් නෑ ආයෙත් පුළුවන් ශක්තියට එනවා. මෙන්න මේ මට්ටමට හැදිච්ච සතිය තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. මේ සම්බොජ්ජංග මට්ටමට එනකොට නම් විපස්සනා ඥාන වල බැලුවොත් ඔය උද්‍යප්පේ ඥාන, භංග ඥාන, භයසපත්ථාන ඥාන වගේ ඒ යෝගාවචරය වේග අන්තිම ශීඝ්‍ර විදිහට අරමුණේ වෙන්න පුළුවන් අධික වේග කැවීම හොඳ සීයෙන් බුද්ධියෙන් දක්වනවා. ඒක දිහා බලහන් ඉන්නකොට දැන් මේ පුපුරන බෝම්බයක් උඩ ඉන්නවා වගේ. පින් බෝම්බයක් උඩ ඉන්නවා. තව පොඩ්ඩෙන් පුපුරයි කියන මට්ටමට තමන්ගේ ශරීරය පිළිබඳව, තමන්ගේ ඉදිරි සැලසුම් පිළිබඳව, දූ දරුවන් පිළිබඳව, වස්තුව පිළිබඳව, කය පිළිබඳව අනුද්දුමාකාර අනිශ්චිතතාවය එන්න පටන් ගන්නවා. තව ඩිංගිච් එක මම පුපුරලා මැරලා යන මට්ටමකගේ බය එන්න පටන් ඊට පස්සේ යෝගාවචර තේනවා. අසේරම මේ අරමුණේ ඇත්ත ඇති හැටියෙන් දකිනකොට අනිත්‍යතාව ප්‍රකට වීම නිසා ඇතිවන භාවනා ඵලයක් මිස ඒ දරුවන්ගේ දෝෂයක්වත්, කයේ දෝෂයක්වත්, දෙලක්වත් මොනක්වත් නෙවෙයි. සම්පූර්ණ 100%ක්ම මේක ආධ්‍යාත්මිකයි, මානසිකයි, නාම ධර්මයක් කියලා තේරුම් ගන්න. තේරුම් අරගන්නකොට මේ යෝගාවචර තේිනවා තමයි පටන් ගත්ත මූල කර්මස්ථානයේ රූපාකාර ලක්ෂණ නැහැ තියෙන 100%ක්ම නාම ධර්මමයි. එතකොට තේරුම් ගන්නවා එහෙම නැත්නම් නාම ධර්මයක් වශයෙන් Taman දැක්කේ බය. Taman ඇති වෙච්ච මේකේ නීරස ගතිය. Taman ඇති වුණා වූ මේකේ ඒකාකාරී ගතිය. Taman ඇති වුණා වූ බය ගතිය, අසරණ ගතිය, වක්කාරයට එන වගේ ගතිය. කරන කරන දේ වරදිනවා දෝ කියන ගතිය ගොඩාක් එන්න පටන් ගන්නවා. එමුවත් ගුරුතුමන් හරියට වාර්තා කළා. ගුරු උපදේශ අනුව දිගේ යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ කොච්චර නාම ධර්ම වේවා රූප ධර්ම වේවා ඍජු ධර්ම වේවා වංචනික ධර්ම වේවා හරියට නම කියලා මෙනෙහි කරන්න පුළුවන්. මොන්නම දෙයකටවත් මොන්නම ක්ලේශයකටවත් මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රයත් එක රණ්ඩු කරන්න බෑ. හරියට මෙනෙහි කරන්න පුළුවන් නම් නිදිමත වුණත්, කම්මැලිකම වුණත්, ඒකාකාරීකම වුණත්, බය වුණත්, අසරණ ගතිය වුණත් ඕන දෙයක්. හරියට වීදුරු ගැටලා තියෙන දූවිලි පංචයක් පිහරන්න වගේ මෙනෙහි කිරීමෙන් පියන්න පුළුවන්. ආ, මෙතෙන් යනකොට තමයි යෝගාවචරයට හිතක් ඇති වෙන්නේ. මේ විදිහට පියපිය මේ විදිහට මකමක සුද්ධ කරමින් මේ වීදුර පවතින වෙලාවේදී මත්තර මේ පස්සේ කෙලෙස් කවදාකවත් නොයන තරක් මට ඇත්තම් මේ කරපු කරණේව නිසායි වර්තමානයේ සතිය නැති නිසායි තමයි මට මේ බාධා තියෙන්නේ කවදාකවත් කෙලෙස් නැත්නම්කට මට යන්න ඇත්තම් කියලා මේ සියලු රූප දැකීම කියලා කියන්නේ මහානාය කරදරයක් වදයක් සද්ද ඇහිම කියලා කියන්නේ කන පීලි ගෑමන කරදරයක් ගන්ධ රස බලනවායි කියලා කිව්වහම එකක්, කයට පහස ලබනවායි කියලා කිව්වහම කටු අනිනවා වගේ වැඩක්. හිතට හිතවිලි කියලා කිව්වහම ඒක දූවිලි පාර අඩුවක්ක් අදගෙන යනවා වගේ මේක ඇවිසිලා. ඒ වගේම තොර වූ හිතේ ප්‍රකෘති தත්ත්වය, tempat தත්ත්වය මත නැත්තම් කියලා මේ වගේ නිදීමේ ආතාවක්. දැන් මෙතෙක් කල කිව්වේ රූප වැඩියෙන් දකින්න ලැබේවා, ශබ්ද අහන්න ලැබේවා, ගන්ධ ගොඩක් ලැබේවා, රස જાති ගොඩක් ලැබේවා, කායට පහස ලැබේවා, මට හිතවිලි බොහෝ වේවා කියන අදහසනේ. කාම ලෝකය කියලා කියන්නේ මත අතෙන් යනකොට තියෙන ඒ වගේ තියෙනා වූ වද දෙන ගතිය. නැත්නම් පෙළන ගතියකට කියන්නේ. තවන ගතිය මේකේ තියෙන්නේ. ඒකෙදි මේ සංඛරව වද දෙන ගතිය කවදාකවත් එකම දේ දෙපාරක් වෙන්නන්නේ නැති ගතිය කියන මේ දුක්ඛ සත්‍යයතාව පීලනට්ටෝ සංඛාපනට්ටෝ සංකසට්ටෝ විපරිණාමට්ටෝ කියලා පෙළනවා, තවනවා, බොහෝ දේවල් එකතු වෙලා සංකතයක් ගොනුවකින් මේක හිට වෙන්නේ කවදාකවත් එකම දර්ශන තලයේ දෙසරයක් පෙන්වන්නේ නැහැ. කියනවා මොකද්ද මේක අපි මම කියලා ගන්නෙ මොකද්ද මම දැක්කා කියලා ගන්න කියලා මේ ජීවිතේ කැමැත්ත එනකොට ඒ යෝගාවචරයට මේ සතිය පුදුම අර කියන ගැම්ම අර කියන දව යාවට පස්සේ විස්තර කරන්නේ පොතේ ඥාතංච ඥානංච උභෝපි විපස්සතිය. අරමුණක් තියෙනවනම් අපි හිතනොත් වේදනාවක් දැනෙනවා නැත්නම් මූල කර්මස්ථානයේ වැටෙනවා එහෙම නැත්නම් සද්දයක් ඇහෙනවා කියන අරමුණ මෙනෙහි වෙනවා ඥාතය දැනගන්නවා ටික වෙලාවක් යනකොට මේ මෙනෙහි කරන හිතත් ඊගාව හිතෙන් මෙනෙහි වෙන්න පටන් ගන්නවා ඥානය මෙනෙහි කරන ඥානයත් ඊගාව හිතෙන් මෙනෙහි වෙන්න පටන් ගන්නවා ඥාතයක් ඥානයක් කියන දෙකම විපස්සනා වෙන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචර තියෙන මේ තර්ක මනසකට එහෙම නැත්නම් මේ දීනිය ඍජු යන ගමන් මාර්ගයට මේක විස්තර කරන්න බෑ. මේක හරියට කියනවා නම් ජීවන්තයක් තමා විසීම තමන්ම කපන්න හදනවා. කඩුවකදී නිතාම ලෝකෙට හයියම කඩුවේ මොනත ඒ කඩුව විසීම කපන්න හදනවා. එනිසා අටුවා පිළිගන්න පැහැදිලිව කවදාහක්වත් ඒ හිතට ඒ හිත විපස්සනා කරන්න බෑ. නමුත් මේ සතියේ තියෙන සුඛනාම්මේ භාවේ සතිය කියන උප්පරීම ක්‍රියාශක්තිය කොච්චරද කියලා කියනවනම් ඉස්සෙල්ලා හිතේ පැවතිච්ච සතියක් නැත්නම් අරමුණ මෙනෙහි කොට දැනගන්න ඥානය ඊ ගාව මෙන හිත කිසිම ඉඩකට අතරකට අන්තරයකට ඉඩ නොතබ වහාම මෙනෙහි කරන පටන් අරගත්තට පස්සේ මේ මෙනෙහි කිරීමේ ජවය මෙනෙහි කිරීමේ වේගය පුදුමාකාර දිනයකට යන පටන් ගන්නවා එතකොට යෝගාචරය තියෙනවා මේ අවස්ථාවේ පවතින සතිය අපි අර වැටි වැටි නැගිට නැගිට හදපු සතිය නෙවෙයි. මුංචංග සතියක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවට සමාහලාට කල්පනාවට වැටලා විනාඩියක් දෙකක් ගියත් කවදාකවත් භාවනාවට බාධා කරන්නේ නැවතත් කිනලා අරමුණට වැටෙනවා. තමයි හොඳට තියෙනවා අවල් තැනේදී මම මෙන්න මේ විදිහේ නොකැලපෙන හිතවිල්ල ගත්තා ඒ හිතවිල්ල නිසා මෙච්චර දුර හිතවිලි දිගේ ගියා දැන් මගේ හිත හිතවිලි කැඩුනා අරමුණට ආවා හරියට කාබන් කොලයක් කියලා ලියපු එකක් වගේ යටපැත්ත උස්සලා බලනකොට හොඳට දෙනවා මෙච්චරක් දුර ලියවිලා තියෙනවා මෙච්චරක් නැහැ. අන්න ඒ තරමටම අරමුණ විතරක් නෙමෙයි අරමුණ බලන හිත ඊගා වෙන හිතෙන් දැක ගන්න පුළුවන් තරමට මේකට කියනවා පටිවිපස්සනාව කියලා. පටිවිපස්සනාව සිද්ධ වෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දි විතරමයි උතෙන් ගියාට පමණයි යෝගාවචරණ මේ විපස්සනා උපේක්ෂාව කියන එක ඇති කරන්න පුළුවන්. ඒක තමයි මේ බොජ්ජංග ධර්ම වල අවසාන වෙන්නන්නේ. සති සම්බොජ්ජංගේ ඉවර වෙලා අන්තිමට කෙලවෙන උපේක්ෂා සම්බොජ්ජංගය. ඒ උපේක්ෂා සම්බොජ්ජංගයට යනකොට ඒක ධර්මතාවයක් මිස යෝගාවචර ඇති කරපු දෙයක් නෙවෙයි. ඇති වෙන දෙයක්. ඒ ඇති වෙන දෙයට හේතුව මොකද්ද? සතිය නැති වුණත් හිත කම්ප වෙන්නේ. මොන අකුසල ධර්මයක් නැත්නම් මොන පනාවක් මොන නීවරණයක් ආවත් හිත සම්පාන වෙන නිසා හිතේ එඩිතර ගතිය හිතේ අදිෂ්ඨාන ශක්තිය හිතේ අදිතා උචිත ශක්තිය දියුරේට පටන් ගන්නවා මේ චිත්ත ශක්තිය වැඩෙනකොට යෝගාවචරයට තමන් ගැනම තමන්ට ශ්‍රද්ධාවක් ඇති වෙනවා අනේ මම ඇවිල්ලා තියෙන මොන්න තරම් තේරුම් බේරුම් ඇති තැනකටද කියලා තමන්ගේම භාවනා පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති වෙනවා ඒ වගේම මේ මෙතෙක් ඇති කරන්න හදවර ආතාප විරිය කියන එක විරිය කියන ක්‍රියාපදයේ ඉක්මවල වීරයෙක් කියන නාමපදයට හැරෙන්න පටන් ගන්නවා. ඕනම දෙයකට ජීවිත පරිත්‍යාගයේ ඉදිරියට යන්න පුළුවන් තරම් මේ භාවනාව වෙදී ඕන දෙයක් හැප කරන්න පුළුවන් තරමට වීරත්වයකට එන්න පටන් ගන්නවා. ඉස්ලාම තියෙන එක අපි සූරකම කියලා කියනවනම් මෙතෙන්දි වීරකමට එන්න පටන් ගන්නවා. මේ වීරකම ධීරත්වයටපත් වීම තමයි. බුදුරජාණන් කියන සාතන් වහන්සේට දීනත්වයේ කියන. වීරයකම කියලා කියන්නේ තමන්ගේ ශිල්ප. කුංචි කුංචි ශිල්ප දන්නා එක කියන්නේ තම තමන්ගේ වැඩේ. ඒ සූරත්වය අපි හුරු බෝටිකම් කියලා කියන්නේ සූරකම්. ඊට පස්සේ වීරකම් කියලා කියන්නේ ඒ තමන්ගේ දක්ෂකම තමන්ගේ සමාජයට දීමට දක්ෂයි. තමන්ගේ සමාජයේ දුකටපත් වෙච්චාම ඒ තමන්ගේ සූරකම පාවිච්චි කරලා සමාජය ගොඩ ගන්න පුළුවන්. ධීරයා එවැනි සමාජ සේවාවකටවත් ගිහිල්ලා තමන්ගේ වැඩ බාධා කරන්නේ නැතුව සමාජයේ වීර්ය වැඩ කරන ගමන් තමන්ගේ ගැලවීමත් ඉෂ්ට කරගන්න. ආනි වීරත්වයේ කියන වීර පුද්ගලයේ ධීරත්වයටපත් වීමට නම් මෙන්න මේ සතියේ තියෙන මේ පුදුම පදම සතියේ තියෙන පොළවේවත් කැඩෙන්නේ නැති ගතිය. කොයි අතර නමත් කැඩෙන්නේ නැති ගතිය සුඛනම් මේ ගතිය තේරෙන්න පටන් ගන්නවා. ආනෙතෙන් දෙනකොට තමයි යෝගාවචරයට මේ සද්ධාවෙන් වීර්ය ඇති කරන්න හැටි. ඒ වීර්ය මෙතෙක්කල් නොතිබිච්ච ආකාරයේ මේ සාමාන්‍ය ටිකක් ආඩිය දැම්මට ගැහුණට කඳුළු ටිකක් ආවට මధుරෙක් කෑවට මොන්නම දෙයකටවත් නැස කරන්න බැරි විදිහේ වීර්යයක් වෙනවා. එතකොට එන සතිය තමයි මේ අඛණ්ඩ සතිය කියලා කියන්නේ. මනාකොට පිහිටි සතිය කොච්චරද කියනවනම් සතිය නැති බව සතියටම වැටහෙනවා. එතකොට එන සමාධිය ඒකාන්තෙම ක්ෂණික සමාධිය. කවදාක සමත සමාධිය නෙමෙයි. කණමත්තත් හිතිකෝ සමාධි. කණමත්ත කියලා කියන්නේ ක්ෂණමා ඒ චිත්තක්ෂණේ හරියටම හිත පහළ වෙනකොටම ඒක සතියට අහු වෙලා ඉවරයි. ඒත් එක්කම ඉස්සලා හිතේ තිබුණු සතිය ඒකට සම්බන්ධ වෙලා ඉස්සලා හිතේ තිබුණු සමාධිය ඒකට සම්බන්ධ වෙනකොට ක්ෂණ මාත්‍ර වශයෙන් සතිය පිහිටනවා. අදාගෙන තිබුණු එකම අරමුණක බොහෝ වෙලා හිත පැවැත්ම නේ අරමුණ කොච්චර වේගුණා සතිය කියන ඊගාගේ සතිය නැහැ නැති බව දන්න. සත්‍යයක් ආව සත්‍යාව බව දන්න. අරමුණට ගියා ගිය බව දන්න. එතකොට මේ හිත කඩන්න බැරි පුදුමාකාර ක්ෂණ මාත්‍ර සමාධියකට යනවා. ඒ වගේම මේ වෙලා වෙනකොට ක්ෂණ මාත්‍ර සමාධියට ක්ෂණික සමාධියට චිත් කණික චිත්ත ඒකාග්‍රතාවයට එනකොට ඒ හිතක පලාතකට නිවන්නකට එන්න බෑ. ආරම්මනේ නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ පටිපක්ෂේන අනවිභූතෝ චිත්තං අප්පිතෝ විල නිච්චලං තපේති කියලා මේක විස්තර කරලා දෙනවා ආරම්මනේ ඒකාකාරයෙන් පවත්තමානෝ අරමුණේ අපි ගන්නවා හිත පිම්බි නැතිලිම හෝ ආනාපාන හෝ වම දකුණ යනවා අරමුණේ හිත කැඩුනයි කියලාත් හිත කඩාගන්නවා අරමුණේ මේක ආකාරව පවතින්න පුළුවන් ශක්තියක් එනවා. එහෙම පවත්නකොට ප්‍රතිපක්ෂේන අනවිභූතෝ මේ නිය සත්‍ය බොජ්ජංග ධර්ම පහළ වීමට බාධා කරන්නා වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත් උද්දච්ච කුච්ච කියනා වූ මේ නීවරණ ධර්ම අභිභවනය කරන්න දෙන්නේ නැහැ හිත. දුමාකාර වේගයකින් අරමුණෙන් අරමුණට අතරකට වෙන දෙයකට සතිය නැති බවත් මට පශ්චාත්තාපය කියන කෙලෙසේ පහළ වෙන්න දෙන්නේ නැහැ. තමා වුණයි කියලා හෝ කම්පාවක් ඇති කරන්නේ. තමා විශ්ි බව දාන්න. සබ්ජකන සබ්ජාව බව දාන්න. ඒක ගිය ගමන් ආය ආරමුණට එනවා. ආන්නේ විදිහට නිවර්ණයට ඉඳ නොදෙන නිසා ප්‍රතිපක්ඛේන අනබුගතෝ චිත්තං නිච්චලං විය. හරියට හිත නිශ්චල වුණා වගේ නිශ්චල නෙවෙයි මෙතනදී ඉතාමත්ම වේගයක්. ආරමුණේ නැත්නම් අපි ගත්ත රූපාරම්මණයක් න රූපාරම්මණය කොච්චර වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් යනවාද ඒ හා සමාන වේගයකට හිත රත් වෙලා තියෙනවා. නාම ධර්ම ඊටත් වඩා සියුම්ව සියුම්ව ඇතිලා නැතිලා යනවාද ඒ හා සමානම හිත රත් වෙලා තියෙනවා. ඒක හරියට අර ජකඩ දෙක එක ගන්නට රත් වෙච්චාම වෙල්ඩින් කරන්න පුළුවන් වගේ ඒ අරමුණයි හිත දෙකම එක ගන්නට රත් වෙනකොට දෙක පෑහෙනවා. යා දෙක රතන රස සමග පෑහීමක් නැත කියලා කියනවා. යා දෙය යකඩ දෙක එක ගන්නට රත් වෙලා නැත්නම් පෑහෙන්නේ නැහැ. ඒ වගේ තමයි අරමුණු කරකැන වේගය. නාම ධර්ම, රූප ධර්ම කරකැන වේගයටම හිත සතියෙන් හොඳට රත් වෙලා. දෙකේ යාවුනේ නැත්තම් පෑහෙන්නේ නැති වෙනවා. ලාකඩ අර යාදකේ රතන රත සමග පෑයි හිම නැත. ලාකඩේ එහෙම නැත එකක් රත් වෙත අංක පෑහෙත කියලා කියනවා. ඒක හරියන පෑහිලක් නෙවෙයි. එකක් රත් වෙනකොට ලාකඩ කැල්ල ඇවිල්ලා අල්ලම. ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ මෙතන කියන්නේ. නිසා යෝගාවචර අතෙන්ට රත් වෙනකොට කොච්චරද කියලා නම් තමන්ගේ කය ඉන්න තැන විලාව මොනම දෙයක්වත් නැහැ. හොඳටම ධර්මතාවයේ ධර්මතාවයේ මූල කියලා අර ප්‍රතිපක්ෂේන අනවිගූතෝ චිත්තං නිච්චලං විය. ඒ වේගයට මේ වේගයේ හරියනකොට හරියට නිශ්චල දෙයක් වාගේ. අර්පණ සමාධියකට බැසගත්තා වගේ. හිතේ පුදුම වේගයක් එන්න පටන් ගන්නවා. එතකොට එන සතිය නිසා ඇති වෙනා මේ ක්ෂණික සමාධිය තමයි කවදා හෝ තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයේ අනිච්ච දුක්ඛ අනාත්ම දැක ගන්න යථාභූත ඥානය පහළ වෙන්න පුළුවන්. මොකද ඒ තරම්ම වේගයෙන් අරමුණු වල තියෙන ධාතු රසය නාම ධර්ම වේවා රූප ධර්ම මේ වේගයටම හිත වේග වෙනකොට මේකේ එක්වතාවකවත් චිත්තක්ෂණ දෙකක් එක හා සමාන නැත්තරමට මේක අනිත්‍ය බව තියෙනවා. ඒ කවුරක් කියලා දෙන්න ඕන අනිත්‍ය ලක්ෂණය ඒ තරම්ම පැහැෙන වතුරක නටන නැතිල වාගේ. ජල කඩක් උඩට වැස්සක් වහින්න වාගේ, මිරිඟුවක් නටන වාගේ. උදේවර රත්විච්ච කබලකට අඹයට ටිකක් තලයක් ටිකක් දාපම පොකුරු ගන්නවා වගේ සීරම කම්පා වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරය ඒකට සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවේ ළඟා වෙච්ච නිසා සතිය නිසා කවදාකවත් මේක නුහුරුනෝක් අඩුවක් නෙමෙයි. අබාහු උපයෝග දෙයක් කියලා හොඳට සමීප වෙලා බලනකොට මේක පුරාම තියෙන්නේ. එකම චිත්තක්ෂණයකටවත් ස්පාසු නොදෙන පෙළෙන ගතියක්. කුල්ලකට දාලා පොළන්නවා වගේ. තවන ගතියක්. ප්‍රතිචය කරගෙන මේ ගිනි ගිනි ගිනි ලම්බුවක් අරගෙන අතට ඒ ඇති මේ අතට මාරු කරනවා අපි. අරහත පිච්චෙනකොට මේ අත ගන්න මේ අත පිච්චෙනකොට අර කොහොම කරත් පිච්චෙනවා. අන්නේ වගේ රූප සත්ත්ව ගන්ධ රස විශේෂයි මේ කය මේ ඇහ මේ කන මේ නාසය දිව කය මන කියන මේ සෑම දෙයකම තියෙන්නේ 11 ගින්නක් අර ස්පාසාවක් නැහැ කියලා මේ දුකේ ස්වභාවය. ඉතින් ඉඳලා හැන්ද වෙනකන් ඒ පැත්ත මේ පැත්ත තමයි මේ තවන දෙයක් බව හොඳට තේරෙනවා. ඒකකොට තේරෙනකොට මේක තවත් මම කියනවා නම් මේක තවත් මගේ කියනවා නම් සර්වචනංශ කියන කවදාකවත් ඒක තාර්කික මනසක් නම් වෙන්න බෑ. යදනිච්ඡං තං දුක්ඛං. යං දුක්ඛං සදානත්තං. යමක් අනිත්‍ය නම් ඒකේ කාන්තික දුකයි. යමක් දුක නම් ඕක ආත්මයි කියලා කියන්න කවුරක්වත් කියන්නේ ආනීය ධර්ම මුදුවට පේන්නේ මොකක් තමයි ඉදිරිපත් කරපත්ත අරමුණට හිත මත් වෙලා නැහැ. හිත නතු වෙලා නැහැ. හිත සම්පූර්ණ තමන්ගේ ඒ තර්ක මනස සම්පූර්ණ විවුර්ත කියාගෙන අරමුණ වේග කරගෙන ගානට හිතක් කරකිනවා. අන්න එතකොට තමයි මේ සතිය සම්බොජ්ජංගයක් බව සත්‍යයටපත් වෙනවා. ඉතින් මේ සති සම්බොජ්ජංගය ඉස්සලා අපි ගත්තේ අර ඇති සති සම්බොජ්ජංගේ ඇති සති සම්බොජ්ජක් විතරට ආගන්න. නැති සති සම්බොජ්ජංගය නැති සති සම්බොජ්ජංගය පිළිතර පටන් ගන්නවා. යථාච අනුප්පන්නස සති සම්බොජ්ජංගස උප්පාදාය. උප්පන්නෝ හොති තංච පජාන. යම් වෙලාවක සතිය නැති වෙලා ඕන්න දැන් සතිය පිහිටියා කියලා. එන්නකොටම අර ඉස්සල්ලාම සත්‍ය කියන්නේ මොකද්ද මොනවද ඒකේ ලක්ෂණ වශයෙන් කියලා අහකින්ද වෙලාවක් නැහැ. දැන් මගේ හිත නැවතත් ඔන්න අරමුණට ආවා. ඒ අරමුණ සමානට ප්‍රධාන කර්මස්ථානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන මූල කර්මස්ථානය කියන වේදනාවක වෙනම වේදනාව කියන බව සත්‍ය හොඳටම දන්න. ඒසොට නූපන්නා වූ සත්‍ය උපන්න අවස්ථාවකින් කොට තේරුම් ගන්නවා. යථාච උපන්නස්ස සති සම්බොජ්ජංගස භාවනා පරිපූර්ණිය සංචපජාන යම් තැනක ඒ ඒ විදිහට ඉනේන වෙලාවේ මතුවෙන අරමුණ මත සතිය පිහිටවීමෙන් තමන්ගේ භාවනාවේ කවදාකවත් නැති විදිහට ඒ සතිය වේපුල්ල මට්ටමකට සතිය විසරද මට්ටමකට යන්න පුළුවන් නම් ඒ හැම සඳහම මෙන්න මෙච්චරයි කරන්න ඕනේ කියන යෝගාවචරක රැටෙන්න පටන් ගන්නවා. ගුරු රුත්ේ වෙලාවට කියන්නේ මේ සතිය මේ මූල කර්මස්ථාන දිගට පැවැත්වීම සඳහා ඔබ කුමක් කටයුතු දෙයක් කරන්නේ? කකුල එහෙම කරාට කමක් කමන්නේ ඒකටත් කමන්නේ නැහැ. සක්මනේ නැගිටලා පරියන්කෙන් නැගිටලා සක්මන කියලා කම ඒකත් කමක් නැහැ. ඒ මොකද මේ தත්ත්වයේ ඉන්න වෙලාවට යෝගාවචරයට අපි හිතමු තත්ත්ව වේදනාවක් වෙනවා. යෝගාවචරය මාට වේදනාව ඉවසාගෙන ඉන්න තේරෙනවා. මේකත් වැඩිය ලේසි මට ටිකක් කකුල දිග ඇරලා ඒ දිග යන්න දාන වේදනාව නිසා මම කකුල දිග යන බව හිමීට යෝගාවචර කියන නැවතිල්ලේ දිග යනකොට ආයෙත් අරමුණට ගන්න පුළුවන්. ටික වෙලා හිටුණා දැන් මේක වේලාව ගිහිල්ලා ඉතී ධෛර්ය අඩු වෙලා කායික ශක්තිය අඩු වෙලා හිතේ ධෛර්ය අඩු වෙලා ඒක හොඳම වෙලේ තමයි සක්මන්ට කියලා යෝගාවචරය මේ මම පරියන්ක ඉන්නේ වේදනාවක් නිසා කාලය ගත වෙන නිසා මම දැන් සක්මන්ට යන්නේ කියලා අර තෙල් කලයක් ඔළුවෙන් ගත්ත මනුස්සයා එකෙන් කඳුලක්වත් හැලෙන්නේ නැති වෙන්න මහා පිරිසක්මල ගෙනියන්න ආසේ තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැගිටලා ගිහලා සක්මලට ගියා අර නතර වෙච්ච තැන ඉඳලාම විදර්ශනා ඥාන සක්මට යනවා පුදුම හිතෙනවා ඉස්සරනම් මේ වෙනකොට හරියට වීදුරු භාණ්ඩයක් පොළවේ වැහුවා වගේ සති සමාධි කැඩෙනවා. නමුත් මේ වෙලාවේ ඉරියව්ව මාරු කරාට මොනම කෙරුවක්වත් සතිය කැඩෙන්නේ නැතුව යන පුළුවන් ශක්තියකට එනවා. ඒ වෙලාවට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ දැන් සතිය භාවනාවෙන් පරිපූර්ණත්වයට යන්නයි මේ හදන්නේ. හදන්න හැදුවත් කැඩෙන්නේ නැති මට්ටමට යනවා. සමහරට නිින්දදී පවා. නිින්දට යනකම්ම තිබින හීනෙමුත් හීනෙපෙන්නේ සතිය සම්බන්ධව. නැරි කරදරයක් කරලා කරදරයක් වෙච්ච ගමන් සතියමත් වීම අවශ්‍ය බව තේන තරමටම සතිය භාවනාවෙන් පිළිකුම් බවටපත් වෙනවා. ආන්න මේක සම්බන්ධයෙන් ඔය සතිපට්ඨානයේ සංයුත්තනිකායේ බොජ්ජංග වර්ගයේ බොජ්ජංග බොජ්ජංග අරවේ බොජ්ජංග සූත්‍ර වල සඳහන් වෙනවා මෙන්න මේ විදියට සතිය වඩා වර්ධනය වීම සඳහා නැත්නම් භාවනාවෙන් කෙලපැමිණීම සඳහා කෝච බික්කවේ ආහාරෝ අනුපන්නස්සව සති සම්පජ්ජංගස උපාදාය මහණෙනි මේ නෝපන්නා වූ සති සම්පොච්චංගේ ඉපදීම පිණිස මොකද ආහාරය වෙන්නේ නැත්නම් ඒකට ආසන්න ජීවිත පෝෂණය අපි කියනවා නම් විපස්සනා වශයෙන් අපි මේකට අනුග්‍රහ කරනවා අපි දහකට නම් පොහොර දානවා සති කොට කැම ටිකක් දෙනවා අන්න වගේ කෝච බික්කවේ ආහාරෝ මේ වචනාංශ මේ සූත්‍රයේ අන්තිම කොටස ගැන මම මතක් කරන්නේ මුල බොහොම <clears throat> කියවන්න බොහොම වටිනා සූත්‍ර ටිකක් ඒකේ තියෙන්නේ. කියවලා බලන්න. කෝච ආහාරෝ uppannස සතිපන්නස උපාදාය uppannස සති සම්බොජ්ජංගස භාවනා පාරිපූර්ණිය. ඉපදුනා වූ සති සම්බොජ්ජංගයේ භාවනාවේ පිළිපෙන් බවට යාම සඳහා කුමක්ද ආහාරය? ඒකයි සර්වඥාන්සේ යම් කිසි උත්තරයක් දෙීමට ඉස්සලා ප්‍රශ්නය ගොනු කරන ආකාරය. නාසිකාපසේ ගොනු කරනවා යම් කෙනෙකුට සතිය නැත්තම් ඒ සතිය ඉපදවීම සඳහා උපන්නා වූ සතිය භාවනානුකූල වඩා වර්ධනය වීම සඳහා කුමක්ද උට ඔහු විසින් සතියට දීතු ආහාරය භාවනාවටද දීතු ආහාරය එතෙන් දරුවත් සඳහන් කරනවා යෝනිසමනසිකාරය තමයි මේකට දෙන්න තියෙන කිච්චුම ආහාරය යෝනිසමනසිකාරය කියනවා නම් පඨමනසිකාරය කියලා කියනවා මේකට තමන් හරි පාරට දාගන්න කරන්න තියෙන ඕනම දෙයක් හැපයි මේ වෙලාවේ. ඕනම දෙයක් කරන්න සත්‍ය පිළිවන්න පුළුවන් නම් ඒව මාරු කරලා හෝ අඩු ගානේ අරමුණ නැතුව ඉන්නවාදී බුද්ධානුසතිය හිතේ දාලා හෝ ආපහු අරමුණට ගන්න පුළුවන් නම් හොඳයි. මෛත්‍රිය හිතේ දාලා හෝ අරමුණට ගන්න පුළුවන් නම් හොඳයි. අරමුණ පෙයි නැත්නම් අයේ ඉඳගෙන ඉන්න ස්වභාවය බලලා හෝ අරමුණට ගන්න එක හොඳයි. ආන්නේ විදිහට කලිත ප්‍රයත්නය කරලා යෝනිසෝමනසිකාරය යොදවගෙන කටයුතු කරනවා නම් ඒක තමයි නූපන්නා වූ සත්‍ය ඇති කිරීමටත් උපන්නා වූ සත්‍ය භාවනා මාර්ගයෙන් දිනු පවන වීමටත් ඇති ආහාරය වශයෙන් සබවතනසේ සඳහන් කරනවා. ඒක නිසා තත්ත යෝනිසෝමනසිකාරෝ බහුලීකාරෝ අයමාහාරෝ අපෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස උපාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගාය භාවනා පාරිභෝගිය. යෝනිසෝමනසිකාරයේ බහුල කිරීමයි යෝනිසෝමනසිකාරයේමයි ආහාරය වෙන්නේ මේ නැති වුණා වූ සතිය ඇති කරගන්නත් ඇති වුණා වූ සතිය භාවනාවෙන් ජීවුන පානු කරගන්න. ඊට පස්සේ දරුවචනස අනාහාරය මොකක්ද කියලා. ආහාර නොවන දේ මොකක්ද? මේ සති සම්බොජ්ජංගේ ඇති වෙච්ච එක නැති වෙච්ච එක ඇති කරගන්නත් ඇති වෙච්ච එක ජීවුන පානු කිරීමටත් නොකල යුත්තේ මොකක්ද? අනාහාරය මොකද? අමනසිකාරය කියලා කියනවා. මෙනෙහි නොකිරීම. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ භාවනා කරනකොට මුලින් ඉඳලාම කියලා දෙනවා ආස්වාදයේ කරනකොට ආස්වාසයෙන් මෙනෙහි කරන්න. ප්‍රසවාසයේ කරනකොට ප්‍රසවාසයෙන් මෙනෙහි කරන්න. ආස්වාස ප්‍රසවාස මෙනෙහි කරමින් යනකොට යම් ආකාරයකට ආධුනික යෝගාවචරයට ශබ්ද වේදනා හිතිලි බාධා වෙනවා නම් ඒක ප්‍රකටන ඒක මෙනෙහි කරන්න. මෙනෙහි කළා ආය ආරමුණට ආවට පස්සේ මෙනෙහි කිරීමදි කියන්නේ. යම් වෙලාවක දක්වා යෝගාවචරයාගේ ඇතිවිල්වීම පිටවීම වෙන වෙලා පේනවා. පිම්බීම හැකිලිම කරන කෙනාගේ පිම්බීම හැකිලිම වෙන් වෙලා පේනවා. ඒක ඒ තාලෙ මෙනෙහි කරන්නේ. ඇසුල් වෙනවා පිට වෙනද පිම්බෙනවා හැකිනවා. යම් වෙලාවක පටන් ඒ වෙනස නැත්තම් මෙනෙහි කිරීම මාරු කරනවා. දැනෙනවා දැනෙන කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරන ගියාට පස්සේ අරමුණත් හිතත් සම්පූර්ණ යා වෙලා සීහිලා පැහැහිලා ගියාට පස්සේ යෝගාවචරයට අරමුණ මූණට මූණ දාලා හිටින්න දැපෙන දමා ගන්න පුළුවන් තත්යකට එනවා. ඊයාවට පස්සේ ආයෙ සැරයක් අර වාගෙම මූල කර්මස්ථානේ පේන්න ගන්න. වරිම වර පේනවා නොපේනවා පේනවා පේන පේන වෙලාවේදී පේන පේන වශයෙන් වේග නැති උනත් ටික ටික මෙනෙහි කරන්න. ඒක නින්දට වැටීමක් වෙන්නේ නැහැ. හිත අවදිමත් වෙනවා තියෙන සංඥාව ස්ථිර වෙනවා. මම දැන් ඉන්නේ මූල කර්මස්ථානේ බවක් ගන්න. එතකොට මම ඉන්නේ සත්‍යක වේදනාක හිතිල බව හොදන්න. එතකොට මේ මෙනෙහි කිරීම තියෙනවා නම් ඒ යෝගාවචරයට ධෛර්යයක් එනවා සතිය කියනකොට සතිය තියෙන බව දැන ගැනීමට මෙනෙහි කිරීම රුකුලක් වෙනවා කන්නාඩිකින් මූණ බැලුවා සතිය නැතිකොට නැති බව දැනගන්නත් මෙනෙහි කිරීම රුකුලක් වෙනවා මේ මේ විදිහට මානසිකාරයේ පැවැත්ම මෙනෙහි කිරීම පැවැත්ම දිගට කරනවා නම් ඒ යෝගාවචරා විපස්සනා වාසයෙන් කරන අනුග්‍රහය වශයෙන් පෙන්වලා දෙනවා මුත් යෝගාවචරය යම් වෙලාවක දැන් මට හොඳට සතිය කියනවා මට දැන් අරමුණ කී කරුයි ඒ සම්බන්ධයෙන් මෙනෙහි කිරීම කමක් නැහැ කියලා කෙරුවොත් බොහෝ විට සිදු වෙන්නේ මොකද්ද? අරමුණක් නැහැ, නීවරණක් නැහැ, හිත නින්දට වැටෙනවා. එනක පාට ගැස්සෙන්න පටන් ගන්නවා. මම දැන් මොකද කරන්න ඕන කියන සැක පහළ වෙනවා. අන්නේ සැක පහළ නොවීම පිණිස යෝනිසෝමනස්කාරය. පතමනසිකාරය. නැත්නම් ඉදිරිපත් කළා කියන දෙයට ඒ මෙනෙහි කිරීම නම් කිරීම දිගට කරනවා නම් ඒක තමයි සර්වඥාන්ත පෙන්නලා දෙන තියෙන්නේ භාවනාවට ආහාරය. නැත්නම් මේ සතියට ආහාරය. ඒක නොකරනවා නම් අනාහාරයි. ඒක निराහාර වෙලා මිලාන වෙලා කාණ්ඩ ගති පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය මතක තියාගෙන ඉන්න ඕනේ හැමදාම කොච්චර සතිය තිබුණත් ඒ සතිය තව තවත් නැති සතිය ඇති කරගන්න හෝ ඇති සතිය ජීවුන පවුණු කරගන්න මේ මෙනේ කිරීමේ අතුර මෙනේ කිරීමේ යාන්ත්‍රණය ධිකයට පවත්නවා නම් ඒ යෝගාවචරය කොතරම්වත් බහන හිරවීමක් වෙන්නේ ඒ කියන්නේ අපිට කියන්න බෑ සතිපට්ඨානේ වඩපන්නට හැම කෙනාම රහත් වෙනවයි කියලා. හැම කෙනාම සෝවාන් වෙනවා හැම කෙනාම එහෙම නැත්නම් ධ්‍යානයකට යනවා කියන නමුත් මෙනෙහි කිරීම කරනකන් යෝගාවචරය තමන්ගේ ගినాපු උපනිෂේ සම්පatti මට්ටමට කිල්ලවරට යන කම්ම තල්ලු කරගෙන යනවා. ඒ නිසා මේ මෙනෙහි කිරීම තමයි ඉතින් අපිට භාවනා කරනවා කියන එක මොකක්ද කියලා අහුවොත් අරමුණ මෙනෙහි කරනවා කියන එක තමයි කියන්නේ. ඒ නිසා අරමුණ කියන්නේ තමයි භාවනා කරපු හැටි කියන්නේ මොකද්ද මෙනෙහි කරපු හැටි. ඒකට භාවනා වැඩ හිත හැටි කියන්නේ. ආනෝටි කරගෙන යනවා නම් ටික කාලෙකදී තමයි ගුරුවරයෙක් නැතුව පවා කමට අනුසුද්ධ කිරීමේ ශක්තිය ඇති වෙනවා. එහෙම නැත්නම් හැමදාම කරපු අරමුණ මොකද්ද? මෙලේ කරපු හැටි මොකද්ද? තේරුණ හැටි මොකද්ද කියන එක තේරුම් ගත්තත් නැත්නම් හැමදාම අතනින් මෙතනින් අත්දකින් ප්‍රකාශ වෙනවා. කොහෙන් ඇවිල්ලා කොහෙන් ගියාද කියලා හොයාගන්න බැරි වෙනවා. එතකොට සතිය තිබිලා මේ කතා කරන ධර්මන ගැන කතා කරනද සතියේ නැතුව සම්පූර්ණයෙන් හිත හිතවිලි දිගේ හීන දිගේ ගිහිල්ලා තියෙනවා කියලා ගුරුවරයාට තේරෙන්න තියෙනවා. ඒක නිසා මානසිකාර්යය යෝනිසෝ මානසිකාර්යයයි නැති සත්‍ය ඇති කිරීමට කොට. ඇති සත්‍ය දියුණු පවුණු කිරීමට කොට. ඒ නොමෙනෙහි කිරීමයි අමනසිකාර්යයයි සතිය නිරාහාර කිරීමට ක්‍රමය. සතිය ක්ලාන්ත වීමට ඇති ක්‍රමය. ඒ නිසා පහු වෙනකොට පහු වෙනට යෝගාවචර තේන පටන් අර ගන්නවා අපේ මේ හිත පුළුවන් තරම් කෙලෙස් වලින් තොරව දිගට පවත්න්න නම් අපි කරන සෑම වැඩකදීම අවශ්‍ය ප්‍රමාණයට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් එළඹ සිට සිහිය ඇති කළ දෙන්න ඕන. ඒක දුන්නාට පස්සේ අන්තිමට ඒක විශේෂ මෙනෙහි කිරීම නොකලත් ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. එනේ කිරීම දැන් අවශ්‍ය නැති බවත් යෝගාවචරයට වැටෙන. එතකොට ඒක මහා කපනවා. ආය ඕන වුණොත් ආය ගන්න. ඒ තරමට යෝගාවචරය මේක පිළිබඳව පරිච්ඡයක් වුණාක් ඇති කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. මේ විදිහට තමයි මේ සති බලය සති ඉන්ද්‍රියක් බාටපත් වෙලා සති සම්බොජ්ජංජය බාටපත් වෙන්නේ. මෙතෙන් එනකොට යෝගාවචරය ඒ කරන ප්‍රයත්න ප්‍රදේශය යොදන වීර්ය ප්‍රදේශයේ එන්නේ එන්නේ එන්නේ අඩු වෙලා අනායාසව එහෙම නැත්නම් ආයෝග පටිච්චසම්භ කියලා කියනවා කරන ප්‍රයෝග බහාතබමේ මේක අර බයිසිකල් එකේ හැන්ඩල් එක අතහැරලා යනවා වගේ යන්න පටන් අරගන්නවා. ඒක එන්නේ අර කල්ලාතුව Taman ඇති කරගත්තා වූ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම පොළවේ ගහක හප්ප හප්ප හදමින් හදමින් කියලා දවසක දෙක මේක පිරිචි සතරේ මුදුන්පත් පිරිචි සතරේ ආවට පස්සේ තේනවා ඊව මට්ටමට ආවට පස්සේ ඊවා විසින් මේව නඩත්තු කරන ශක්තියක් තියෙනවා කෙලෙස් ඉතින් කෙලෙස් පැත්තට අරගෙන ගිහිල්ලා කෙලෙස් වලින්ම කෙලෙස්ලා දානවා වගේ ධර්මතාවට කොට ගැහෙනකොට ඒක ඒකටම ගැම්මක් ඇති කරලා දෙනවා. අපිට තියෙන එක නිරීක්ෂණය කරන එක විතරයි. හැබැයි යම්ම වෙලාවක වගේ කඩාවැටීමක් වුණොත් පශ්චාත්තාප වෙන්නේ නැතුව ආය මුලට ගිහිලා මුල ඉඳලාම හදාන හදාන යනකොට වැටෙන්න වැටෙන්න හැමදාම පටන් ගන්න මේතන අලුතින් යෝගාවචරයට ආදර්ශයක් වෙනවා. තමන්ගේම වැරදි ආදර්ශයක් වෙලා කොච්චර වැටුණත් නැවත නැවත නැගිටින්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. කොච්චර පයින් ගෙවුවත් නැගිටිනට බෝනික්කෝ જાතියක් එන්නේ අන්නේ බෝනික්කෝ. එනිසා මේ බුද්ධලගේ මේ වැඩෙන්නේ මොකද්ද? අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැති ගතිය. මේ නිසා අෂ්ටලෝක ධර්මයේ භාවනා කරයි කියලා හිතන්න එපා. ඒව භාවනා කරන්න ඒව හැමදාම කරනවා. ලාභ කොච්චර දෝ හම්බෙලා වගේම යෝගාවචරය කියලා පින් කෙරුවයි කියලා භාවනා කරලා පාඩු නොවේ ඉන්නේ හැමදාම පාඩු හිතේනවා. ඒ වගේම සැප වගේම දුක් ලැබෙනවා. හොඳ වගේම නරක ඇහෙනවා. ඒ කොච්චර වුණත් යෝගාවචර මතක තියාගන්න ඕනේ මේ වගේ දිනසැලෙන ගතිය තමයි භාවනාවේ අග්‍රඵලය. ඉන්සාවේ මංගල සූත්‍රයේ වගේ සඳහන් කරන කියනවා මාර්ගඵල නිවන ලැබුණාට පස්සේ තමයි කියන්නේ අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීමේ ශක්තිය උට ලැබෙනවා කියන්නේ. ඒ නිසා හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ අෂ්ටෝක ධර්මයේ කම්පා වීම යුතුයකමක් කියලා. කවුරු හරි කන ගන්නොත් අපිත් මූණේ ළඟන ඉන්නම ඕනේ. අපි සතුටින් හිටියොත් ඒක හොඳ නැහැ. ඉතින් එහෙමනම් වෙන්නේ මොකද්ද? ඒක බෝවෙන් ඉලක්ක වඩපත් වෙනවා. අපි ඒක නෙවෙයි හිතන්න තියෙන්නේ. කවුරු කොහොම හිටියත් වර්තමාන වශයෙන් සතුටින් ජීවත් වෙන ගතිය ආවොත් වැඩි පිරිසක් එහෙම ඉන්නවනම් අර කනගාටු වෙන කට්ටියගේ තියෙන මේ ඒ ගති හොදලා මකලා යන්න පුළුවන් ශක්තියකට එනවා. එතකොට ඒක ඇති වෙන මේ කම්පන චංචල බොහෝම සෞඛ්‍ය සම්පන්නයි. සුවේලවන සුළුයි. ඇත්තටම බොජ්ජංග ධර්ම ටික නේ ਸਰවඥාන්සේ ඉදුණක් කියන්නේ. සුන්න ආගරණ මතක් කරගෙන සුන්නේ එහෙනම් මට බොජ්ජංග ධර්ම ටිකක් කියන්න කියලා. කියනකොට ਸਰවඥාන්සේ සමීපේ වෙනවා. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ਸਰවඥාන්සේ අහනවා. කාශ්‍යප දැන් ලේද සනීපයිනේ හොඳ නේද? අනේ නෑ සවන්ස හොඳම නෑ හොඳටම අමාරුයි කියලා. ඍජුවම කතා කරලා කියනවා. දැන් අඩු වෙමින් නේද යන්නේ තුනේ නෑ සවන්ස තුනේ වෙන්න වැඩිමයි. ඉතින්දි කියනවා එහෙමනම් බොජ්ජංග ධර්ම අතට හේතුව දාන්න. ඒ මොකද ඒකවල තේරෙන්නේ